ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබට උදේ වරුවේ අහන්න ලැබුණා ගෞතම බුද්ධ ශාසනය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතුවීමයි බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගය නැති වී යාමයි. යම් සමාජයක ආර්ය ස්ථාංගික මාර්ගය නැත්නම් ඒ සමාජය තුල සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ නැහැ. සෝවාන් ඵලයටපත් වූ ශ්‍රාවකයෝ නැහැ. සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයොත් නැහැ. සකදාගාමි ඵලයටපත් වූ ශ්‍රාවකයොත් නැහැ. අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයොත් නැහැ. අනාගාමි ඵලයටපත් වෙන ශ්‍රාවකයොත් නැහැ. රහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයොත් නැහැ. ඔව් රහතන් වහන්සේලාත් නැහැ. යම් දවසක බිහිවෙන්න පුළුවන්කම තියෙනවා ඒ ශ්‍රාවක පිරිස් කුමක් ඇතිවීමෙන්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඇතිවීමෙන්. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. අපේ වාසනාවට ආර්ය ශ්‍රාංගික මාර්ගය විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනා ඉතුරු වෙලා තිබුණා. ආරක්ෂා වෙලා තිබුණා. ඒ බුද්ධ දේශනා ආරක්ෂා වෙලා නොතිබුණා නම් අපිට කවදාවත් බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. අපි බුද්ධ ශාසනය කියලා බුද්ධ ශාසනය බබලනවා කියලා සමහරට අපි හිතන්නේ එතකොට දාන්සලක් දීම සක්කූඩු පත්තු කිරිල්ල පහන් දැල්විල්ල පෙරහැරවල් මේවා තමයි අපි බුද්ධ ශාසනය කියලා හිතන්නේ. බුද්ධ දේශනා ආරක්ෂා වෙලා තිබුණු නිසා අපිට දැන් හොඳට තේරෙනවා බුද්ධ ශාසනය කියලා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගය තමයි. ඒ ආර්ය ස්ථාංගික මාර්ගය විස්තර කළා දෙන්න බුදුරජාණන් වහන්සේ 37ක් ආකාරයකින් මහන්සි වුණා. ඒවට කියන්නේ ඔව් සතර සතිපට්ඨානේ විස්තර කර කර දුන්නා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය විස්තර කළා දුන්නා. මහණෙනි මෙන්න මේ විදිහටයි සීය පිහිටවන්න ඕනේ. මෙන්න මේ විදිහටයි වීරිය ගන්න ඕනේ. සතර ඉරිදිපාද විස්තර කළා දුන්නා. මේ විදිහටයි මේ ජීවිතය ගැන තේරුම් ගන්න ඕනේ. පංච ඉන්ද්‍රිය මෙන්න මේ වගේ දේවල් තමයි ඇති කරගන්න ඕනේ. දැන් පංච ඉන්ද්‍රිය කියන්නේ මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේවට තමයි පංච ඉන්ද්‍රිය කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි පංච ඉන්ද්‍රිය කියලා කියනවා ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒතර මේ පංචේන්ද්‍රියෙන් කරන්නේ යම්කිසි දෙයක් අපිට අරමුණු කළා සම්බන්ධ කළා මේ පැවැත්මට රුකුල් දීම. අර පංචේන්ද්‍රියෙන් කරන්නේ අවබෝධයට රුකුල් දීම. දැන් මේ පංචේන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? පැවැත්මට රුකුල් දෙනවා. ඇස කන නාසාදී පංචේන්ද්‍රියෙන් කරන්නේ මේ පැවැත්ම අපිට ගෙනියන්න රුකුල් දෙනවා. අර පංචේන්ද්‍රිය අපිට කරන්නේ අවබෝධයට රුකුල් දෙනවා. ඒ කියන්නේ අපිට ශ්‍රද්ධා ශ්‍රද්ධාව තිබුණොත් ඒක අවබෝධයට රුකුලක් වෙනවා. වීරිය තිබුණොත් අවබෝධයට රුකුලක් වෙනවා. සිහිය තිබුණොත් අවබෝධයට රුකුලක් වෙනවා. චිත්ත ඒකාග්‍රතාවය තිබුණොත් ඒක අවබෝධයට රුකුලක් වෙනවා. ප්‍රඥාව තිබුණොත් අවබෝධයට රුකුලක් වෙනවා. එතකොට ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවට පංච ඉන්ද්‍රිය කිව්වා. දැන් ශ්‍රාවකෙක් හැටියට අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇහෙනකොට අප තුල තියෙන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්න පුළුවන් කමක්. මේක අපිට තියෙන්න ඕනේ තේරුම් ගන්න පුළුවන් කමක්. ඒ තේරුම් ගන්න පුළුවන්කම තිබුණොත් අපිට නියමම විදිහට පණවිඩේ ගන්න පුළුවන්. අපිට හරියට තේරුනේ නැත්නම් අහපු එක අපි වැරදි පණවිඩේ ගන්න. තේරුන්නේ නැත්නම්. දැන් ඔන්න අපි කියනවා මෙහෙම. දැන් ඔන්න බුද්ධ දේශනාවේ තියෙනවා අපි ගම මෙහෙම එකක් බුද්ධ දේශනාවේ තියෙනවා දේවතානුස්සති වඩන්නේ. තියෙනවනේ දේශනාව. තියෙනවා මේ සීක බල පහ මොනවද සීක බල පහ? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ සීක බල පහ ඇති කරගත්තු ශ්‍රාවකයා ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනා ඒ සීක බල පහ දෙවියන්ගේ ගුණත් එක්ක සසඳන ඒක කිව්වහම කෙනෙකුට විස්තර කළා සමහරට එයා දෙවියෝ ගැන වැරදි මත තියෙනවා නම් එයා කියනවා ආ දිව්‍ය ලෝකයන් කිව්වා. අපි කැමති නෑ වට. එතකොට මොකද හේතුව අර අපි කිව්වේ වෙනින් එකක් අල්ලගත්තේ Tamanගේ දෘෂ්ටියට අනුවයි. අයි දැන් අපි එක එක්කෙනාට තියෙනවනේ අපි එක එක්කෙනාගේ මත ගොඩවල් දෘෂ්ටි එතකොට දැන් අපි අහනකොට සමහර ඒවා අපේ මතත් එක්ක ගැටුනොත් ඊට පස්සේ යන්නේ ඇහෙන එක නෙවෙයි. මොකද හිතට යන්නේ? අර දෘෂ්ටියත් එක්ක ගැටිච්ච එක. ඊට පස්සේ මොකද වෙන්නේ? අර වැරදි මතයක් තමයි කල්පනාවට එන්නේ. ඒතර මේකෙන් තමන්ව බේරන්නේ කවුද? මේකෙන් තමන්ව බේරන්නේ කවුද? යෝනිසෝ මානසිකාර්යයයි. මොකද අපි හැමෝටම තියෙනවා එක එක මතවාද. අපි හැමෝටම මේ මතවාද ඇති වෙන්නේ කොහොමද? පොත්පත් කියවීමෙන් එක එක දේවල් වලට ඇහුම්කන් දීමෙන් අපි දැනුම ගන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයිනේ. දැන් අපි පුංචි කාලේ ඉඳලා බලමු අපි චූටි කාලේ ඉඳලා දැනුම ගත්තේ කොහොමද? එක්ක පොත් කියවලා. එහෙම නැත්නම් කාට හරි සවන් දීලා නේද අපි දැනුම ගත්තේ. ඒතොර එහෙම ගත්ත දැනුම ආශ්‍රය කරගෙන තමයි අපේ කල්පනාව ගොඩනගන්නේ. එතකොට අපි බාහිරින් ගන්න දැනුමෙන් තමයි අපේ කල්පනා ගොඩනගන්නේ. එතකොට මේ අපි ගත්තොත් අපි දැනුම ලබන්න පටන් ගත්තේ ධන ගාගෙන යනකොට. පුංචි කාලෙම අපි දැනුම ලබා ගන්න දැනුම ලබා ගන්න පටන් ගත්තා. අපි ඉස්කෝලේ ගියා. ඊට පස්සේ අපිට ඉස්කෝලේ උගන්වන විදිහට අපි කල්පනා කරන්න පටන් ගත්තා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. ඒකනේ දැන් ඔය බලන්න අර බුදුදහමට විරුද්ධ අය මේ මොන්ටිසෝරි ළමයින්ට මතකද පසුගිය කාලවල අර බුදුරජාණන් වහන්සේගේ රූපේ තියෙන විස්කෝතු හදලා පොඩි උන්ට කන්න දුන්නා. ඒ මොකද අර පුංචි කාලේ දෙනවා වැරදි දැනුමක්. බුදුරජාණන් වහන්සේට විරුද්ධව කවි හදලා මොන්ටිසෝරි ඉගන්නේ. ඒවට තමයි වැරදි දැනුම දෙනවා කියන්නේ. ඊට පස්සේ ඒ රාමුවේ තමයි එයා හැදෙන්නේ. මේ වගේ අපි කාලයක් මුළුල්ලේ වැරදි දැනුම් ගොඩාක් කරන් තියෙනවා. ඒ තමයි මේ සසරේ අපිට බයක් නැතුව මේක ඔහේ යන්න පුළුවන් එකක්. ඊළඟට අපිට අපි හිතාගෙන ඉන්නවා දැන් දෙවියන්ට පින් ගන්න බෑ. එහෙම අපිට ආහන ලැබිලා තිබුණේ නැද්ද? නෑ දෙවි පින් ගන්න බෑනේ මේ දිවි ලෝකේ ධර්මය ආબોධ කරන්න බෑ කියලා අපි අහලා තිබුණේ නැද්ද? අහලා තිබුණා. ඒ කියන්නේ දෙවිවරු කියලා කියන්නේ නිකන් ඔහි පුටුවල වාඩි වෙලා ඉන්නවා අපි දෙන පින් වලින් ඔය පින් කකා ඉන්නවා. එතකොට ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරයේ නැති නිකන් අවාසනාවක සත්ත්ව කොට්ටාසයක් කියලා. එතකොට දැන් මේ අහපු දේවල් තමයි අපි ඔළුවේ වැඩ කරන්නේ. ඊළඟට අපි සමහරු කියන්නපත් අපි පොඩි කාලේ මං අහලා තියෙනවා මාත් එක්කම කියලා තියෙනවා සමහරු අපි පුංචි කාලේ ඔය මේ අපාය පෙරේත ලෝක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ බය කරන්න. ඔබ අහලා තිබුණේ නැද්ද එහෙම? බය කරන්නයි කියලා තියෙන්නේ ඔය අපායේ දිව්‍ය ලෝක ඔක්කොම තියෙන්නේ මෙහි. එතකොට මේ විදිහට අහනකොට අපි වැරදි දෘෂ්ටි මේ දෘෂ්ටි එකපාරම අපිට යන්නේ කොහොමද ඔළුවට? සක්කාය දිට්ඨිය නිසා. දැන් අපි අහනාන දේ එකපාරම අපි ඔළුවට යන්නේ සක්කාය දිට්ඨිය තියෙනකොට නොවිමසා ගන්නවා. ඒකයි මේ සක්කාය දිට්ඨිය අනතුරු. සක්කාය දිට්ඨිය තියෙනකොට අපිට ලැබෙන දැනුම විමසන් නැතුව ගන්නවා. නොයමසා ඒ දැනුම ගන්නකොට ඒ දැනුමට අපි අහු වෙනවා. එහෙම තමයි අපි එක එක මතවාද වලට දෘෂ්ටි වලට ගොදුරු වුනේ. ගොදුරු වෙන්න එතකොට ගොදුරු වෙන්න උවමනා කරන අනුතුරුදායක උපකරණෙත් අපි ළඟ තිබුණා. මොකද්ද? සක්කාය දිට්ඨිය. මොකද සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම අනුබල දෙන්නේ අයෝනිසෝ මනසිකාරයට. සක්කාය දිට්ඨිය අනුබල දෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයට. සක්කාය දිට්ඨියෙන් අනුබල දෙන්නේ ඒක ඒ වගේම සක්කාය දිට්ඨිය තවත් තියෙනවනේ හේතු වෙලා. විචිකිච්ඡාවත් ඒකටම හේතු වෙලා තියෙන්නේ. සීලවලටත් හේතු වෙලා තියෙන්නේ. එතකොට අර දෘෂ්ටියක් ඇති වෙච්ච ගමන් ඒ දෘෂ්ටියත් එක්ක පුද්ගලයා පැටලෙන්න හොඳ පරිසරයක් හිතේ තියෙනවා. මනසේ තියෙනවා දෘෂ්ටියක් ඇති වුනහම ඒ දෘෂ්ටියට මෙයා අහු වෙන්න ඒකේ ගොදුරු බවටපත් වෙන්න පරිසරයක් මනසේ තියෙනවා. මේ නිසා තමයි සමහර විට අපි කරුණාකාරණා හොයන්නේ නැතුව අපි නොයෙක් දේවල්ට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා, වැටෙනවා, පැටලෙනවා. දවල් වලෙත් වැටෙනවා, රෑ වලෙත් වැටෙනවා. ඇයි ඊළඟ එක වලකින් ගොඩ එනකොට තව වලක වැටෙනවා. එහෙම තමයි අපිට මේ ජීවිතේ ගත කරන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ දේවල් දරුණු වුණොත් දරුණු වුණොත් මිනිසුන්ට බේරෙන්න බෑ. දැන් අර එක පාදිලි කෙනෙක් ඇමරිකාවේ ඒ පාදිලිට බයක් ඇති වුණා. බයක් ඇති වුණා ළඟදීම ලෝක විනාශයක් කි. ඒ පාදරීගේ පල්ලියක් තිබ්බා People's Church කියලා. මහජන පල්ලිය. ඒතකොට මේ පාදලි දායකින්ට කතා කරලා කිව්වා දැන් ළඟදීම ලෝක විනාශ වෙනවා. එතකොට මම තමයි ඉස්සල්ලාම නුඹලා මලවුන්ගෙන් නැගිට්ටවන්නේ. බල්මි දෘෂ්ටියක් වැරදුනහම වෙන දේ. ඊට පස්සේ කිව ඒ නිසා නුඹලා ලෝක විනාශයෙන් මැරෙන්න ලෑස්ති වෙන්න එපා. ඊට කලින් මැරෙන්න ඕනේ. කියලා ඔක්කොටම කතා කරලා දායකයින්ට දැන් මිනිස්සු කතා කරන්නේ දන්නේ නැහැ මොන විදිහේ මිනිසුන්ට අත්දැකීමක් නැහැනේ. අනේ අම්මලා චූටි ළමයි වඩාගෙන ගියා 1975 මේක වෙලා තියෙනවා. ඊට පස්සේ ලොකු භාජනයක් හදලා තිනවා ස්ට්‍රෝබෙරි රස දාපු වතුරට. ඊට පස්සේ මේකට හොඳට සයිනයිඩ් මිශ්‍ර කරලා ඊට පස්සේ දැන් අම්මලාට කිව්වා දැන් ඔබලා ඔක්කොම යන්න ඕනේ මරණයටපත් වෙන්න ඕනේ ඊළඟට මං තමයි නුඹලව උස්සලා ගන්නෙ මල උගේ. එතකොට අම්මා කෙනෙක් පොඩි දරුවෙක් වඩන් හිටියා. ඒ අම්මා ඇහුව ප්‍රශ්නයක්. මේ කිරිසප්පෙත් මැරෙන්න ඕනද කියලා කිව්වා. ඔව් ඔව් කිව්වා. අම්මා කෑ ගැහුවා ඒකට නම් මට ඉඩ දෙන්න බෑ කියන එකටම ළමයා උදුර ගත්තා පෙව්වා. 909ක් මැරුවා. සම්බන්ධ සියලු දෙනාටම සමහර දුවනවා. දුවනකොට අල්ලගෙන ඇදගෙන නැට ඉන්නවනේ චක්ගෝලුවේ හැදෙනවනේ වට. අල්ලගෙන නෝ පොනෝ. අල්ලගෙනම පොවනවා. 909ක් මැරුවා. බලන්න මේ දෘෂ්ටිගත වීම කොච්චර භයානකද ඊළඟට ධර්මයේ විමුක්තියක් නාමයෙන් එහෙම නැත්නම් ධර්ම මාර්ගයක් නාමයෙන් වැරදි දෙයක් අහන්න ලැබීම කොච්චර භයානකද එතකොට ඒ වගේ රටක බුදු කෙනෙකුගේ ධර්මයක් නැහැ ඒවා මිලේච්ඡ රටවල් නේ. එතකොට ඒවා බුදු කෙනෙකුගේ ධර්මයක් නෑ. ඒතර අහන්න තියෙන ඔය වගේ එක එක්කිනාගේ ඔළුව වල හට ගන්නා වූ මනස්ගත. දැන් මේවට අහුවෙන්න තියෙන අනතුර තියෙන්නේ මක් නිසාද? කෙනෙකුගේ හිතේ තියනා වූ සක්කාය දිට්ඨිය. මේ නිසා අපි මේ සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් අප තුල අපිට තුල පිහිටලා තියෙන්න ඕනේ සුදුසුකමක්. ඒ තමයි ධර්මයේ අහනකට ඒ ධර්මයේ හරි වැරද්ද තේරුම් ගන්න පුළුවන් නුවණින් මෙනෙහි කිරීම. නුවණින් විමසීම. නුවණින් විමසීම කියන එක Tamanට නැත්තම් Taman තුල නැත්තම් නුවණින් මෙනෙහි කිරීම එයාට ධර්මය අල්ලගන්න ක්‍රමයක් නැහැ. දැන් ඔන්න කණෙන් ධර්මය ලැබෙනවා. ඒත් එහෙනම් ශබ්දයක් තමයි යන්නේ නේ. පොතෙන් ධර්මය ලැබෙනවා. අකුරු තමයි යන්නේ. නමුත් ශබ්ද අකුරු ගියා කියලා හරියන්නේ නැහැ. අර්ථය යන්නේ නැත්තම්. ඒතර අර්ථ ගන්න නම් මොකක්ද යාට තියෙන්න ඕනේ? නුවණින් මෙනෙහි කරන්න. ඉතින් නුවණින් මෙනෙහි කරන්න බාධාවක් හැටියට යාට සක්කාය දිට්ඨියම බලවත් වෙනවා නම් එයාට නුවණින් මෙනෙහි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසයි මේකදී තමන්ගේ අතේ තමයි ධර්මය අවබෝධ කරගනිලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ තමන් තමන්ට පිළිසරණ වෙන්න ඕනේ. තමන් තමන්ගේ දූපත තමන් සකස් කරගන්න ඕනේ. ඒක වෙන බාහිර පුද්ගලයෙකුට පවරන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ විමුක්තිය තමන් උපදවා ගන්න ඕනේ බාහිර පුද්ගලයෙකුට ඒක පවරන්න එපා ඒකට උමනා කරන මාර්ගෝපදේශනේ මාර්ගය බුදු කෙනෙක් කියලා දෙනවා. එතකොට එහෙමනම් අපි අපතුල නෝනින් අපතුල යෝනිසෝ මනසිකාරයේ තියනවා කියලා හොයන්නේ කොහොමද අපි? අපිට තේරෙන්නේ මේ අපිට යෝනිස් මානසිකාරය තියෙනවා කියලා. නේ? දැන් අපි තුන යෝනිසෝ මානසිකාරය තියෙනවද නැද්ද? අපි හොයාගන්නේ කොහොමද? අන්න හරි. කුසල් අකුසල් අඳුනාගෙන අකුසල් වල තියෙන අනතුරු නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් කුසල් වල තියෙන වාසිය පිළිසරණ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න එයා තමන්ව හඳුනා ගන්න ඕනේ තමන්ට යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා. එහෙම නැත් තමන්ට මේ දෙක හොයා මේ දෙක තෝරලා බේරලා වෙන් කරලා හොයාගන්න බැරි නම් එයා කොහොමද අකුසල් අඳුනගන්නේ? පුළුවන්ද? එයා කුසල් ප්‍රහාණය කරන්න කොහොමද? කුසල් වඩන්න කොහොමද? අකුසල් ප්‍රහාණය කරන්න කොහොමද? මුකුත් කරගන්න බෑනේ යාට. එහෙම කෙනාට මේකේ දියුණුව ලබන්න බෑ. එතන අපිට හොයන්න බෑ අපිට මේකේ දියුණුව ලබන්න පුළුවන්ද කියන එක පුළුවන්ද බැරිද කියන කාරණේ එකපාරට. එකපාරට හොයන්න බෑ. සමාධිය නැහැ වුණා සමාධිය නැතුණා කියලා පාඩම් හිතේ නැහැ කියලා හොයන්න බෑ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ගාථාව පාඩම් කරගන්න බැරි ස්වාමීන් වහන්සේලා. හිටියනේ එතකොට එහෙමනම් මේ පාඩම් හිතේ පමණින් යෝනිසෝ මනසිකාරය තියනවා කියලා කියන්න බෑ. පාඩම් හිතේ නැහැ කියලා යෝනිසෝ මනසිකාරය තියන්නේ නැහැ කියලා කියන්නත් බෑ. බුද්ධ කාලේ හිටියා පාඩම් හිටින් නැති අය. දර බුදුරජාණන් වහන්සේට අර ඒ ස්වාමීන් වහන්සේව ඒ අයියා මහාන වෙලා හිටිය අයියා රහතන් වහන්සේ නම මල්ලිව එළුවා. දැන් හරියන්නේ නැහැ කිව්වා ඔයාට මේක. ඔයා ගැලපෙන්නේ හරක් බලන්න කිව්වා. පිටත් කළා. නමුත් මෙයා තුල තියෙනවා ශ්‍රද්ධාව. පාඩම් හිටින්නේ නැද්ද ඒක විතරයි ප්‍රශ්නේ. ඊට පස්සේ අර ගේට්ටුවේ ඉස්සරහා හිටගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැකලා ඔළුව අත ගාලා එක්කගෙන ආවා. චූලපන්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට ධර්මාර්ගයේ අවබෝධ කරවන්න විශේෂ ක්‍රමයක් දුන්නා. ඒ ක්‍රමයට තමයි අවබෝධ කරගත්තේ. සමහරු බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සමාධියක් ඇති වෙන්නේ එතකොට සමාධියක් ඇති වුණේ නැහැ කියලා ඊපමණකින් යෝනිසෝ මනසිකාරේ නැහැ කියලා කියන්න බෑ. අයි හේතු සමාධිය නැති වුණා කියලා එයාට ශ්‍රද්ධාව තියාගන්න පුළුවන් වුණා. දැන් නිකන් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේට සමාධිය සමාධි මාත්‍රයක් නැතුව අවුරුදු 25ක් දුක් විඳලා. එකක් දෙකක්ද? මේ කාලේ වගේද? මේ කාලේ නම් සමාධිය ඔයාටත් නැහැ මටත් නැහැ හා කමක් නැහැ. කියලා අපිට කියන්න පුළුවන් නේ? අනික මේ කාලේ අපි සමාධිය දිනු කරගන්න අමාරුයි කිව්වහම මේක කවුරුත් පොදුවේ එකඟ වෙනවා පිළිගන්නවා ඒක අමාරුයි කියලා. කවුරු හරි කෙනෙක් සමාධියක් දිනු කරනවා නම් පොදුවේ පිළිගන්නවා එයාට යම්කිසි විශේෂ වාසනාවක් කියලා. ඒ කාලේ එහෙම නෙමෙයිනේ දැන් එක ගොඩේ එකට මහාන වෙලා ඉන්නවා. Taman එක මහාන වෙච්ච එක්කිනා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඊළඟ කණ්ඩායම් එක වස්වසන්න යනවා. ගියාම 59ක් එක ගියා නම් 49 නමක් රහත් වෙනවා මෙයා ඉතුරු වෙනවා. එතනට වදින්නේ නැද්ද ෂොක් එකක්? අඬ අඬ යනවා ඊළඟ තැනට. එහෙම අවුරුදු 25ක් මහන්සි වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේ ඒ කියන්නේ ඒ කාලේ මේ ධර්මයේ උදෙසාම මේ පහළ වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙනකොට ධර්මයේ අවබෝධ කරගන්න ඕන පිරිස මේ ගානට එකතු වෙන්නේ ප්‍රාර්ථනා බලෙන් නෙමෙයි. පැතුම් බලයකින් වෙන එකක් නෙමෙයි. ඒක වෙන්නේ මනසට රැස් වෙන පුණ්‍ය ධර්මයන්ගේ බලයකින්. ඒක ඒක ලෝකේ තියෙන ධර්ම ස්වභාවයක්. ඒක මේ ආ ඔබ වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට මමත් එතනට එන්න මමත් එතෙන් කතා වෙලා යන්න බෑ. ධර්මයේ කරා අවංකව මහන්සි වෙච්ච අය තමයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට ධර්මයේ විසින් යාව එතෙන්ට තල්ලු කරන්නේ. දැන් පින විසින් නම් උපතක් කරා අපිව ගේන්නේ. manuss ලෝකයේ අපි උපතක් කරා ඉන්නේ අපේ පින නම්. දෙවියන් අතර උපතක් කරා යන්න උපකාර වෙන්නේ පින නම්. පින තමයි බුදු කෙනෙක්ව මුණගස්සන්නේ. පින තමයි මේ ධර්මයේ කරයන්ඩ පාරට පන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් දැන් මේ මේ වගේ යුගයක දැන් 125 කුත් පහු වෙලා තියෙද්දී ඔබ යම්කිසි පිනක් නෙමෙයිද ඔබ මේ චතුරාර්ය සත්‍ය අහන්න තල්ලු කරලා දැම්මේ. ඇයි හැමෝම එන එකක්ද? හැමෝම කැමති වෙන එකක්ද? නෑනේ. බුද්ධ කාලෙත් එහෙමයි. හැමෝටම තේරෙන එකක්ද? නෑ. එහෙනම් මේ ඒ වගේ බුදුරජාන් වහන්සේගේ කාලෙත් අර පින තියන අය තමයි ඔක්කොම ගානට එකතුනේ. ඒ පිරිස අතර බලන්න. පටාචාර මොනතරම් දුකක් විඳගෙනද ධර්මේ කරා ගියේ. කිසాగෞතමී මොනතරම් දුකක් විඳගෙනද ගියේ. ඉතින් මේ නිසා ගිහි ජීවිතය තුළ වෙන අන්ත දුක්ඛිත තත්වයකට දුක් විඳෝල විඳෝල තමයි අන්තිමට මේගොල්ලෝ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. ඉතින් එහෙම බලද්දී අපට පැහැදිලි වෙන්නේ මොකද්ද? ඒ අවබෝධ කරගන්න ඒගොල්ලෝ නුවණ පාවිච්චි කරපු විදියයි. අපිට වැදගත් වෙන්නේ ඒකයි. අපිට වැදගත් වෙන්නේ අපේ නුවණ කල්පනාව පාවිච්චි කරන විදියයි. දැන් දාම් කරුණු පාඩම් හිටිනවා කියමු. දාම් කරුණු පාඩම් හිටිනවා කියන එක අවබෝධයට අදාළ දෙයක් බවට පත් වෙන්නේ නැහැ. කල්පනා පාවිච්චි කරන්න බැරි නම්. ඕනතරම් ධර්මයේ පාඩම් හිටින්න පුළුවන්. ධර්මයේ පාඩම් හිටියේ පමණින් අපි ගත්ත පටිච්චසමුපාදයේ හොඳට ඉගෙන ගත්ත පමණින් චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්ත පමණින් හා මන් දැන් ධර්මයේ දන්නවා කියලා අපි හිතුවොත් ඒක අපේ මාන්නයක් මිසක් ඒක අපේ අවබෝධයක් නෙමෙයි අවබෝධය බවට ඒකපත් වෙන්නේ අපි නුවණින් මෙනෙහි කර කර නුවණින් විමසීමස යනකොට ඒකත් එක්ක නෝනින් විමසද්දි තේරුම් ගනිද්දී අපිට අපේ අපේ අඩුපාඩු අපිට අඳුන ගන්න ලැබෙනවා නම් තම තමන්ගේ අඩුපාඩු තම තමන්ට හඳුන ගන්න ලැබෙනවා නම් එයාට පුළුවන් නම් සිහිය සිහියෙන් කටයුතු කරන්න එයාට පුළුවන් නම් සිල්පද ටික ආරක්ෂා කරගන්න එයාට පුළුවන් නම් ඉවසන්න එයාට පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර ඉන්න ක්‍රෝධ නොකර ඉන්න, වෛර නොකර ඉන්න. එයාට පුළුවන් නම් අනිත් අයට කරුණාවෙන් උදව් උපකාර කරන්න. එහෙනම් එයා තුල යම්කිසි ගුණයක් වැඩෙනවා. එයා තුල යම්කිසි දෙයක් වැඩෙනවා. එහෙම නැත්තම් ඒ ධර්මයෙන් එයාට ප්‍රයෝජනයක් ගන්නෙ නෑ එයා. ඇයි මේ ධර්මයේ ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙනවා කියලා කියන්න ලකුණක් නෑනේ. ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙනවා කියලා තියෙන ලකුණ තමයි තමන්ගේ ජීවිතයට ගුණවන්ත වීමට උවමනා කරන දේවල් ඒක රාශී වීම එකතු වීම අපි මේ ඒ ගුණවන්තකම් එකතු කරගන්න නම් අපි හැමතිස්සෙම නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්නේ නැතුව අපිට මේකෙන් ඈතර වෙන්න පිළිවෙලක් අඩු ගණනේ දැන්. ඈතර වෙන්න කියන එකේ මම අදහස් කළේ මේක. දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයනේ දැන් අපි manuss ලෝකෙට ඇවිල්ලා දැන් manuss ලෝකේ ඉඳලා අපි ඉගෙන කියාගෙන රැකී ආරක්ෂා කරලා දැන් අපි යමක් තේරෙන මිනිස්සු හැටියට ඉන්නකොට දැන් ඔන්න අපිට දැන් තේරිලා තියෙනවා අපි බෞද්ධ අපි බෞද්ධ කියලා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන කාරණේවත් අපිට හරියට අර්ථ වශයෙන් තේරිලා තිබුණාද? නෑනේ. ඒතර අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් අරගෙන අපිට යම්කිසි විදියකින් හිතේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. ඔන්න අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් නුවණ තියනවා කියන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි අපින් ප්‍රශ්න කරගන්න ඕනේ ඇයි අපි ශ්‍රාවකයෝ වුනේ? මොකටද? ඒ ප්‍රශ්නෙට එන උත්තරය අනුව තමයි අපේ ගමන තියෙන්නේ. අයි අපි ශ්‍රාවකයෝ වුනේ කියන එකට උත්තරේ මේ විදිහට උනේ. සතර අපායන් අත්විදීම. සුගතියේ ඉපදීමෙන් රැකවරණ ලැබීම නිවන අවබෝධ කිරීම. එතකොට මේ තුන තමයි සැලැස්මට ඕනේ. මොකද හේතුව මේ තුනේ සැලැස්මක් එයාට නැත්තම් එයාට යෝනිසු මනසිකාරය දෙන්න බෑ. එයාට සැලැස්මක් නැන්නේ. ඕනම දෙයකට සැලැස්මක් ඉපෑනේ. ඕනම දෙයකට අදාළ ක්‍රමයක් තියෙනවා. ඒ අදාළ ක්‍රමයට තමයි ඒක කරන්න ඕනේ. බතක් වෙනකටත් ඒකට ක්‍රමයක් තියෙනවනේ. ව්‍යංජනයක් හදන එකටත් ඒකට ක්‍රමයක් තියෙනවා. මැල්ලුමක් හදනටත් ක්‍රමයක් තියෙනවා. ඇඳුමක් මහනකටත් ක්‍රමයක් තියෙනවා. ඒ වගේ තමයි ධර්ම මාර්ගයටත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ පිළිබඳ සැලැස්ම තමන් ගන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ඇයි හේතුව ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව තමන්ට තමන් මොන විදිහේ ගමනක්ද මේ යන්නේ තමන් මොන විදිහටද මේ ජීවිතේ සකස් කරගන්න ඕනේ මේව තමන්ට හරියටම තේරුම් ගන්න බැරුව යනවා. දැන් අර බුද්ධ දේශන අහන්න අහන්න අපිට තේරෙන එකට මේ සතර අපායේ විස්තර, නිරේ විස්තර, තිරිසන් අපායේ විස්තර අපිට තේරෙනකොට ඔන්න අපිට ඇති වෙනවා බයක්. මොකද ඇති වෙන බය? අනේ අපි දන්නේ නැති කාලේ කොච්චරවත් සංසාරේ අපි නිරේ ඉන්න ඇති. නිරේ නොහිටපු එක්කෙනෙක් හොයාගන්න නම් බෑ. අපි ඔක්කොම සංසරේ නිරේ හිටපු අය. තිරිසන් අපාවල හිටපු අය. පෙරේතය වෙලා හිටපු අය. අපි ඔය අතරේ අපිට පිනුත් තිබුණා. තිබුණ තමයි මානව ලෝකෙට අපි මිනිස් ලෝකෙට ආවේ. හැබැයි ඒ වගේම බුද්ධ බුද්ධ දේශනාවලින් අපි ඉගෙන ගන්නවා දිවි ලෝකයක් ගැන. දිවි ලෝක ගැනත් අපි ඉගෙන ගන්නවා. එතන දිවි ලෝක ගැන නියම විස්තරේ ගන්න නම් බුද්ධ දේශනාමයි ඉගෙන ගන්න ඕනේ වෙන එක කිසිම වார்த்தාවකින් නියම සත්‍ය විස්තරේ ගන්න බෑ. දිවි ලෝක කියන්නේ මොනවද? දෙවිවරුන්ගේ ජීවිතවලට සම්බන්ධ මොන වගේ එකක්ද? දෙවිවරුන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? ඒ දෙවිවරුන්ගේ ධර්මය අවබෝධ කිරීමේ ප්‍රතිසතය මොන වගේද? එතකොට දෙවිවරුන්ට කවුද බණ කියලා උගන්වන්න උදව් කරන්න තියෙන්නේ? මේ ඔක්කොම විස්තරේ බුද්ධ දේශනාවේ තමයි බුද්ධ බුද්ධ දේශනාවේ තියෙන්නේ. දැන් තව එකක් බලමු. දැන් අපි දන්නවා අපි කවුරුත් හරි ලස්සනයි කියලා කියනවනේ සබාධමනේ. සබාධම කියන්නේ ගංගා, ඇලදොල, ඊළඟට කඳු වැටි, වැව් පොකුණු. දැන් මේ පොකුණක් හදලා තියෙන තේ කරන්නේ නේ. ලස්සනයි කියන්නේ. සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මහා පොළොවේ ලස්සන තැන් තියෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ දේවේන්ද්‍රය ලස්සන වනාන්තර තියෙනවා. ලස්සන දිය ඇලි තියෙනවා. ලස්සන පොකුණු තියෙනවා. දැන් මිනිස්සු මේවට ආසයි නේ. ලස්සන වනාන්තරේ දිය ඇලි පොකුණු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන හැබැයි ලස්සනම ලස්සන ඒව නෙවෙයි. ලස්සන තියෙන්නේ මිනිස්යා තුල කියලා. මට මේ ගාථාව කියවද්දී පුදුම හිතුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඊළඟ ගාථා දෙකයි උත්තරිට තිබුණේ. ඊළඟ දේශනාව කියනවා ගමේ වුණත් කමක් නැහැ. අර ලස්සනට කියලා අරක. මොකද්ද? වනාන්තර තියෙනවා. ලස්සන ගස්කොලන් තියෙනවා. දිය ඇලි තියෙනවා, කඳු තියෙනවා, වැව්පකුණ තියෙනවා. මේවා කියලා කියනවා. හැබැයි ලස්සනම ලස්සන මිනිස්යා තුල කියනවා තියෙනවා. කියලා ඊට පස්සේ කියනවා ගමේ වුණත් කමක් නැහැ. මේ නිම්නයක වුණත් කමක් නැහැ. කැලේක වුණත් කමක් නැහැ. කෙලස් නැති රහතුන් වහන්සේලා කොතනද ඉන්නේ? අන්න එතන ලස්සන කියනවා. එදා තමයි මට තේරුනේ බුදුරජාණන් වහන්සේ මේ සුන්දරත්වය ගැන දැකපු කෝණේ මොන තරම් පිරිසිදු එකක්ද මොන තරම් පිරිසිදු එකක්ද අපි ගස් කොළන් ගැන ගංගා ගැන අපි ගත්තොත් ගංගාවක් ලස්සනට ගලනවා දිය ඇල්ලක් ලස්සනට කරනවා අපි සුන්දරත්වය ගැන කතා කරනවා පෑවිල්ලක් කියනවා හිඳිලා යනවා සුන්දරත්වය ඉවරයි අපි ලස්සන කඳු වැටියක් ගැන කතා කරනවා. පෑවිල්ලක් කියනවා. කඳ මිල්ල ඉවරයි. වනාන්තරය ගැන කතා කරනවා. ලැබුණක් හට ගන්නවා. වනාන්තර ඉවරයි. නමුත් මිනිසියෙක් තුළ සීලය තියෙනවා නම් සතිපට්ඨානෙ තියෙනවා නම් වීරිය තියෙනවා නම් කරුණාමෛත්‍රී තියෙනවා නම් කෙලෙස් නැත්තම් ඒ සුන්දරත්වය ඉවර වෙන්නේ නැහැ. ඒ සුන්දරත්වය කාටවත් ඉවර කරන්නත් බෑ. ඒක ඒ තරම්ම සුන්දරයි. බලන්න එතකොට මේ දිවි කෙනෙකුට දීපු උත්තරය. සක්‍ර දිව්‍යයන්ට. දැන් එතකොට අපිට දිවි ලෝක ගැන අපි අහනකොට මේ මේ දිවි ලෝක කියලා එතකොට නෝනින් කල්පනා කරන එක්කෙනා මෙන්න මෙහෙම හිතන්න ඕනේ. දැන් ජීවිතය ගත්තොත් අපි ද මනුස්ස ජීවිතය ගෙවනවානේ. අපිට හැමතිස්සෙම මනුස්ස ජීවිතේ ආරක්ෂාව පිළිබඳ අනතුරක් නැද්ද? මම කිව්වේ මේ යුද්ධයේ ඇතත් නැතත් ආරක්ෂාව පිළිබඳ අනතුරක් තියෙනවා. ඒ තමයි අපට ඕනම වෙලාවක ඕනම රෝගයකට අපිව ගොදුරු වෙන්න පුළුවන්. ආහාර පාන වශවිස වෙන්න පුළුවන්. මధుරයෙකුට මధుරයෙකුගෙන් යම්කිසි භයානක රෝගයක් බෝ වෙන්න පුළුවන්. වැරදි ඉන්ජෙක්ෂන් එකකින් අපිට භයානක දෙයක් බෝ වෙන්න පුළුවන්. ඊට අමතරව අද තියෙන කාර්මික උපකරණ නිසා හදිසි අනුතුරකට භාජනය වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න බෙහෙත් වර්ගවල තියෙන සංකීර්ණකම නිසා සමහර විට බෙහෙත් පරදින්නත් පුළුවන්. මේ වගේ අපිට හැමතිස්සෙම ජීවිතය සම්බන්ධයෙන් යම්කිසි අනතුරක් තියෙනවා. එහෙමනම් මේ අනතුරත් එක්ක දැන් බලන්න අපිට තියෙනවා සතර ආපාය පිළිබඳ අනතුරකුත්. ඊළඟට අපිට තියෙනවා මේ ජීවිතයේ අස්ථිරභාවය නිසා ඇතිවෙච්ච අනතුරකුත්. එතකොට අපි නුවණ තියෙන කෙනා කල්පනා කරන්න ඕනේ බැරි වෙලාවත් තමන්ගේ ජීවිතේට මරණයක් වුණොත් තමන්ට මොකද වෙන්නේ? ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගෙන යන්න සුළු කාලයයි තියෙන්නේ. මේ කාලය තුල ධර්මයේ ප්‍රගුණ කරනවා කියන කාරණේත් හරියටම කරගන්න බෑ. ඇයි අපි එක එක වැඩවලට හිර වෙලා යනවා. ඒක රැකී ආරක්ෂාවල් කරන්න ඕනේ, ගෙවල් දොරවල් වැඩ කරන්න ඕනේ, එක්ක අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ, දූ දරුවන්ගේ වැඩ කරන්න ඕනේ, සමාජ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ, ගොවිතැන් කටයුතු කරන්න ඕනේ. මේ ඔක්කොම කරන්න ඕනේ නේ. මේ ඔක්කොම කරගෙන යන අතරේ අපිට තියෙන අනතුරු කීපයකුත් සතර අපායට වැටෙන්න තියෙන අනතුරක් එක පැත්තකින් තියෙනවා සක්කාය දිට්ඨිය නිසා. මනුස්ස ජීවිතේ අපිට හරියටම අසවල් කාලේ දක්වා අපි ජීවත් වෙනවා කියලා අපිට සාතික කිරීමකුත් බෑ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම සිහි කරන්න වෙනවා බුද්ධ දේශනා හරියට ඇහුවනම් එහෙනම් අපි දෙවියන් අතරට යන්න ඕනේ කියන එක. ඒ හේතුව මෙහි බැරි වෙලාවත් අපිට අහිමි වුණොත් ආයමත් මනුස්ස ලෝකෙට එන්න අපි කල්පනා කිරීම ඥානවන්ත නැහැ. අන්න යෝනිස මනසිකාරය දෙනවා කියන්නේ ඒකයි. එක දවසක් මට අම්මා කෙනෙක් කියනවා ඒ අම්මා හැමදේම පතන්නේ මනුස්ස ලෝකෙ උපදින්නමයි කිව්වා. මං කිව්වා අම්මා මනුස්ස ලෝකෙ උපදින්න පතන්න එපා. අම්මට පතන්න ඕනෙම නම් අම්මා පතන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ලෝකෙක උපදින්න කියලා. දැන් බලන්න ඒ කෑල්ල යම්ම දාගත්තේ නෑනේ. එතකොට නුවණින් විමසලා නැහැ. නුවණින් විමසලා නැහැ. නුවණින් එතන මනුස්ස ලෝකයේ තුල අපිට ජීවත් වීමේදී අනතුරක් තියෙනවා. මනුස්ස ලෝකේ තියෙන ජීවත් වීමේදී තියෙන අනතුරු විතරද? මනුස්ස ලෝකයේ තුල මිත්‍යා දෘෂ්ටි අනතුරක් නැද්ද? අකුසල් වල අනතුරක් නැද්ද? තියෙනෝනේ. එන්න එන්න මනුස්ස ලෝකයේ තුල අකුසල් වැඩි වෙනවා මිසක් අකුසල් අඩු වෙන්නේ නැහැ. දැන් මට මුල්ම කාලේ මතකයි මම මේ වෙරසටහම් පටන් ගන්න පටන් අරගත්තේ අවුරුදු 10කට 9කට කලින්. ඒ පටන් ගත්ත මුල් කාලේ අපේ දහම් වෙරසටහම් වලට ආපු මිනිස්සුන්ට හරි ප්‍රශ්න ගොඩක් තිබුණා. මගෙන් අහන්නෙම ගන්ධබ්බය ගැන. ඊළඟට ගන්ධබ්බයක් කොච්චර කල් ඉන්නවද කිවල් වල ඊළඟට ඒගොල්ලෝ පින් ගන්නවද ඒගොල්ලෝ කොහොමද යන්නේ ඒගොල්ලෝ අහසින් යනවද බිමින් යනවද ඒගොල්ලෝ කන්නේ මොනවද ඊට ඕව තමයි මගෙන් ඇහුවේ ඊළඟට අහනවා මගෙන් දිව්‍ය ලෝක තියෙනවද නිරේ තියෙනවද දම්බලදකට මේට අවුරුදු 9ක් ඇතුළත වෙච්ච වෙනස ඔබටවත් හොයාගන්න බෑ ඒක කොච්චර වෙනසක් වුණාද කියලා දැන් කවුරුවත් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ දැන් බලන්න බුද්ධ දේශනාවෙන්නේ එතකොට අපි ආරක්ෂා වුණේ. ඒ වගේ මේ ලාමක ලාමක වාද කරන පුංචි වාදික පැටලි පැටලි හිටියේ. චූටිම වාදික තමයි පැටලි පැටලි හිටියේ. එතකොට මනුස්ස ලෝකෙ තුල එනං ධර්මයේ අවබෝධ කරගන්න රුකුලක් ලැබෙන්නේ නැහැ. ඒ අනතුර දකින්නත් උරේ. ඒ මනුස්ස ලෝකයේ තුල මනුස්ස කාමයේ තියෙනවා. ඇහෙන් රූප දකින්න එක කනින් ඒකනේ මම කියන්නේ. දැන් මනුෂ්‍ය ලෝකෙ තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න රුකුලක් ලැබෙන්නේ නැහැ. කොටිම ධර්මාසනයේටම වාඩි වෙලා බහලා නැද්ද? සමහර මේ බණ කියන බණ ඇහෙනවා මොනවද බණ? මේ බණ කියන්නේ නිවන් දකින්න නෙමෙයි මතක තියාගන්නේ. මේවා මේ මේ ඉන්න මේ ශාලාවේ කවුරුවත් මතක තියාගන්න නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා. ඔන්න එහෙම කියනවා අහලා නැද්ද? එව්වත් වැඳගෙන ඇහුවේ නැද්ද? එතන මොනතරම් අනතුරුදායක දේවල්ද? ඒතර ඒ වගේ ධර්මයක් විලිලැජ්ජ නැතුව කියනවා නම් ආසනයකට ඇවිල්ලා. නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා මේ බණ අහලා කියලා. එතකොට බුදු කෙනෙකුගේ ධර්මයටම ගරහනවා නම් ධර්මාසනේ උඩ ධර්මාසනේ වාඩි වෙලා සසරේ අනතුරු පෙන්වන්න නැත්තම් සතර අපේ අනතුරු පෙන්වන්න නැත්තම් මිනිස්සුෙකුට ආරක්ෂාව හැබැයි රැකවරණේ ලබන්නේ කොහොමද කියලා පෙන්වන්න නැත්තම් හැම තිස්සෙම දෘෂ්ටියකින් අනතුරක් තියෙනවා කොහොමද සක්කාය දිට්ඨිය තියෙන කෙනා අර කහනකට ඒකට අහු වෙන්න පුළුවන් ඇයි අර නෝණෙන් ඉවසන්න බෑනේ එයා හිතනවා එයා පහදින්න පුළුවන් සමහරට බණ කියන කෙනා ගැන. ආ අසල් ස්වාමීන් වහන්සේගේ දායකෙක් මම. දරේ ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම. නිවන් දකින්න ලෑස්තිෙන්න එපා කියලා. ඔන්න එතකොට එයා කියනවා එතකොට යම් කිසි උස් පිනක් යා තුළ තියනවාද චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඒ පින එහෙමම වැළලී යනවා. එතකොට ධර්මය අවබෝධ කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයා ඒ අධර්මයක් ඇසීමෙන් ධර්මයේ නාමයෙන් අර යෝනිසෝ මනසිකාරය අහිමි කරගන්නවා. ඒ අනතුර වෙන්නේ නැද්ද අද? අද යනතුරු බහුල වශයෙන් වෙනවනේ. එතන කිව්වොත් නෑ මේකේ මේම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීලක් කරන්න නෑ. මේකේ මම සම්බුද්ධත්වයේ පතාගෙන පාරමී පුරාගෙන යනවා. මාත්‍යක නිවන් දකින්න කැමති ආති උස්සන්නේ. එතකොට මොකද වෙන්නේ? එයාට පැහැදිච්ච අය ඔක්කොම ගැළපිලා ගියේ සක්කාය දිට්ඨියටයි. මේ අනතුරු නැද්ද? මේ බුද්ධ දේශනාව කතා කරද්දී බුද්ධ දේශනාව පිරිසිදු බුද්ධ දේශනා 18000ක් තියෙද්දී ඒ වගේ අනතුරු දායක නම් දැන් මනුස්ස ලෝකයේ හෙට කොහොම වෙයිද? මතකද මම ඔබට උදේ කිව්වා අනාගතයේ බුද්ධ ශාසනය බබලන්නේ නැහැ කියලා. ආන් ඒකටයි මම කිව්වේ. මේකට මේකේ ගමන් කරන අය බිහි වෙනවටවත් කැමති නැහැ. ඒ නිසා මේ අනතුර අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අනාගතයේ manuss ලෝකේ ද වර්තමානි ධර්මයේ හම්බුණාට පස්සේ අපිට අනු ජීවිතය පිළිබඳ විතරේ අනතුරු තියෙනවා. දෘෂ්ටිකින් ආරක්ෂා වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. නමුත් මේකත් නැති දැනක උපන්නොත් manuss ලෝකේ අනාගතේ ජීවිතය පිළිබඳ අනතුරු එහෙන් තියෙනවා. කල්යාණ මිත්‍ර සතරාපයනතුර එහෙම්මමයි. සක්කාය දිට්ඨියත් එහෙම්මමයි. අසත් ධර්ම ශ්‍රවණිය අනතුර ඊට වඩා භයානකයි. පාප මිත්‍රයාගේ ඇසුරට හම්බ වෙන්න කොයි වෙලාවේද දන්නේ නැහැ. ඒ ගොඩට වැටුණොත් සදාටම හම්බ වෙන්නේ නැහැ. සදාටම කියලා කියන්නේ සමහර විට මනුස්ස ලෝකෙට ඇවිල්ලා තේරෙන අවස්ථාවයකට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරයි. එහෙම එකක් මේ සසරේ තියෙන්නේ. එතකොට අපි මේ අනතුරු එහෙමනම් අපිට ආය ආය manuss ලෝකෙට පැමිණීමෙන් ලබා ගන්න තියෙන දේ මොකද්ද කියන්නේ? ආය ආය නම් manuss ලෝකෙට පැමිණීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කිසිම අවස්ථාවක් නැහැ. මහමිනා වැඩපිළිවෙල ඇත්තේ දුර යන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේක එච්චර දුර යන වැඩපිළිවෙලක් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේලා කීප නමක් බිහි වෙලා ඉන්නවා මගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පොඩ්ඩක් උන්වහන්සේලා කරගෙන ඊළඟ පරම්පරා දෙක තුනට වෙනස් වෙලා යනවා. එච්චරටම මේ ලෝකයේ තියෙන මේ ලෝකයේ තියෙන මේ ධර්මය අවබෝධ කරගන්න බැරි පරිසරයේ බලවත්. මේ මේක මෙච්චර බලවත් වෙලා යන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මොකක් හරි කියන්න අපි ඇති කරගත්තු පිනක් නිසා. නැත්තම් මේක ගෙනියන්න බෑ. එතකොට මේක දුර යන ගමනක් බුදුරජාන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපේ වාසනාවට ආරක්ෂා වුණා. ඉතින් වාරක්ෂාලා අපේ වාසනාවට අපි මේ ධර්මයේ සිංහලට පරිවර්තනය කළා. කාගෙත් වාසනාවට තමයි මට මේ ධර්මය තේරෙන්න පටන් ගත්තේ. එතකොට මේ සූත්‍ර දේශනා ඊට පස්සේ තමයි අපි මේක පරිවර්තනය කළේ. මේ පරිවර්තනය කළා මේ කියාගෙන යනකොට තමයි මට තේරුනේ මේක හැමතිස්සෙම තියෙන අනතුරක්මයි. ඒ අන ඊළඟ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙනවා කියන එක අපි ගත්තොත් මේ ජීවිතේ තීරණයක් මම ආයිමත් මනුස්ස ලෝකෙට එනවා කියලා ඒක අපේ ජීවිතේ ගත්තු මෝඩම තීරණයක්. ඒ හේතුව ඊළඟ මනුස්ස ලෝකෙට ආපු ගමන් මතක තියාගන්න මීට වඩා සංකීර්ණයි. මීට වඩා සංකීර්ණයි. දැන් අපේ ජීවිතේ අපි පුංචි කාලේ ඉස්කෝලේ ගිහිලා ඇවිල්ලා මේ වෙල්පල්ලේ බෝල ගහනවා. දැන් ළමයෙකුට ඒ විවේකේ තියෙනවද? දැන් පොඩි කාලේ ඉඳලා ළමයා ඉස්කෝලේ ගියා ඊට පස්සේ ටියුෂන් ගියා ඊට පස්සේ ගෙදර දැන් ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ කරේකට ළමයි උදේ පාන්දර ගෙදරින් යනවා හවසට වැස්සිට එමීගෙන රෑ ගෙදර යනවා ආයෙ උදේ පාන්දර ඇඳුමක් ඇඳගත්ත මොන හරි දෙයක් කෑවා ගියා මේ ළමයා ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක. යෝනිසෝ මනසිකාරේ කෑලිවත් ඉතුරු වෙන්නේ අනාගතේ. අයි දෙමාපියන්ට අනිවාර්යයෙන්ම මේකට මෝණ දෙන්න වෙනවා. මේ ළමයිව මේ තරඟට යවන්න මේක මේ මනුස්ස වර්ගයට හිතසුව පිණිස පවතින අධ්‍යාපන රටාවක් නෙමෙයි. මේක මනුස්ස වර්ගයා පෙළන, මිනිස්යාව දරුණු කරන කරන එක. ඊට පස්සේ මේ ළමයි ගෙදර එනවා. ආපු ගමන් කරන්නේ මොකද්ද? ටීවී එක බලනවා. ඇයි මේ ළමයා හිත සංසිඳවා ගන්න, මනස සංසිඳවා ගන්න බලන්නේ කාමෙන්. ඇයි ටීවී එකේ මොකද්ද පෙන්වන්නේ? මිනිස්සුන්ගේ කාමයේ අවශ්‍යන එකනේ කරන්නේ. මේ කාමයේ අවශ්‍යල්ලි මනුෂ්‍ය සංසිඳෙන්න බලන්නේ ළමයා. ඊටසේ ළමයි. ඒතර ඒව ඒ ළමයි අනාගතයේ තාත්තලා වුණාම අම්මලා වුණාම ඒ ළමයිගේ ළමයින්ට මුණ දෙන්න සිද්ධ වෙන්නේ ඊටත් වඩා සංකීර්ණ ලෝකයකටයි. ඒ ළමයින්ගේ ළමයි වෙලා තමයි ඔයගලන්ට උපදින්න වෙන්නේ. එතකොට මීට වඩා දරුණුයි. එතකොට මිනිස්සුන්ගේ ආවිස මීට වඩා අඩු වෙනවා. මීට වඩා දරුණු වෙනවා මිනිස්සු. දෘෂ්ටිගත වෙනවා. පුළුවන් තරම් කාමී විඳින්නම තමයි චූටි කාලෙම ඉස්කෝලේ ඊට පස්සේ සෙල්ෆෝන් අතට හම්බුවේ ඊට පස්සේ බල චිත්‍රපටි ඊට මෙට ගුමාරු කරගන්නේ පුංචි කාලෙම ඔළුව අවුල්ලි. හිතන්නේ චතුරාර්ය සත්‍ය කරායයි කියලාද? අහලකට එන්න බෑ. මනුස්ස ලෝකේ කිසිම ඉඩක් නෑ ඉස්සරහට. ඉතින් මම කල්පනා කරන්නේ මට සමහර අවස්ථාවල හිතෙනවා මම විතරද යෝනිසෝ මනසිකාරය තියෙන මට විතරද කියලා. ඇයි මේක තේරුම් කරලා දෙන්න කොච්චර අමාරුද? තේරුම් කරලා දුන්නට පස්සෙත් ආයෙ කියන්නේ අනේ මම නම් හිතාගෙන වෙන්නේ මිනිසෙක් වෙන්නේ කියලා. ඇයි මේක තේරුම් කරලා දෙන්න ගියාම මේ භයානකකම ගැන තේරෙන්නේ. Tamanට කිසිම ඉඩක් නැහැ කියලා මේ ධර්මය අවබෝධ කරගන්න හිතා ගන්න බෑ. ඒ මොකද යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා කියන්නේ අපි හරියට හරියටම කල්පනා කරන්න ඕනේ අපිට අනාගතේ ඉඩක් තියනවාද කියලා. අනාගතේ ඉඩක් නැහැ. එහෙනම් අනාගතයේට manuss ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඉඩක් නැහැ. එහෙනම් අනාගත මනුස්ස ලෝකයේ මිනිසෙක් වෙලා පළක් නැහැ. ආය මිනිසෙක් වෙනවා නම් එන්න තියෙන්නේ දඹදිවට තමයි මනුස්ස ලෝකෙ මිනිසෙක් වෙලා උපදින නම් උපදින්න තියෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 වුණාම. එතකොට විතරේ අවස්ථාවක් ආයේ තියෙන්නේ. එතකොට එතකන් අවස්ථාවක් නැහැ. එතකොට මේ අනතුර අපි අඳුනන්නේ නැත්තම් මේ ධර්මයේ බුද්ධ දේශනාව අපිට ගලප ගන්න බැරුව යනවා. සමහර අම්මලා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නම් උපදින්න එපා මා. මට නම් එපා උපදින්න. මං ආයේ කිසිම ලෝකෙ උපදින්න කැමති නෑ. එතකොට එයා තුලේ වැඩෙන්නේ විභව තණ්හා විතරයි. විභව තණ්හා වැඩුණා කියලා එයා කාම තණ්හා පවත්වන්නේ. තණ්හා තුන ප්‍රහාණය වෙලා නෙමෙයි නෙමෙයි කියන්නේ. එයාට මේ ඉපදින්න තියෙන අකමැත්තක් තියෙනවා මිසක් මේක ධ්‍යාන අවබෝධ කරන්න සැලැස්මක් නැහැ. එතකොට මේ ධර්ම මාර්ගයේ යන්න තියෙන්නේ කැමැත්ත අකමැත්ත මත නෙවෙයි. මොකක් මතද? සැලැස්ම මත. හරියට සැලැස්ම තියෙන්න ඕනේ. ඒක හරි plan එක තියෙන්න ඕනේ. මට බැරි වෙලාවත් මෙතනදී මොකද වුණොත් මොකක් හරි වුණොත් මං මොකද්ද ඊළඟ පියවරට ගන්නෙ? මට ඊළඟටත් මට ධර්මය ඇසිරෙන්න අවස්ථාවක් තියෙයිද? මට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබෙයිද? ධර්මාර්ගය ලැබෙයිද? එහෙම බලද්දී මනුස්ස ලෝකේ කිසිම අවස්ථාවක් නැහැ ඉස්සරහට. එතකොට අවස්ථාව තියෙන්නේ ආයේ ධර්මයේ හැසිරෙන්නයි ධර්මය අවබෝධ කරන්නයි දෙවියන් අතර විතරයි. ඒත් මේ බූමාට දෙවිවරුන්ගේ ලෝකෙ නෙවෙයි. බූමාට දෙවිවරු අමාරු වෙටලා ඉන්නේ. ඒ බූමාට දෙවිවරුන්ට අහන්න හම්බ වෙන්නේත් සාමාන්‍ය මිනිස්යන්ගේ කතාවමයි. ඒතර සාමාන්‍ය දෙවිවරු ගන්නෙ දැනුම ඉන්ද්‍රියන්ගෙන්නේ. දෙවිවරු දැනුම ගන්න ඉන්ද්‍රියන්ගෙන්. ඇස කන ආසාදී ඉන්ද්‍රියන්ගෙන් දැනුම ගන්න. ඒතර දෙවිවරුන්ට අහන්න ලැබෙන්නේ චතුරාර්ය සත්‍යය. එතකොට භූමාට දෙවිවරු ඉහළ දිවි ලෝක වලට යන්න ලැබෙන්නේ නැහැ. එතකොට භූමාට දෙවිවරු මොකද වෙන්නේ? ඒ දිවි ලෝක වල පොඩ්ඩක් වෙයි ඉඳගෙන සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය මිනිසුන්ගේ මතත් වගේම මතත් එක්ක ඒ ගොඩේ ඒ දෘෂ්ටිවල එහෙම මිදලා ඒගොල්ලෝ මැරිලා යනවා. අවස්ථාව තියෙන්නේ චාතු මහරජකෙන් ඉහළ විතරයි. ඒතර චාතු මහරජකෙන් ඉහළ දිව්‍ය ලෝකයකට කවුරු හරි මේ වර්තමාන මිනිස්සෙක් මැරිලා ඉහළ දිව්‍ය ලෝකයකට ගියොත් අන්‍යයට ආයමත් අවස්ථාවක්. එයාට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ? එයාට එහි ඕනතරම් මාර්ගඵලලාභී මුණ ගැහෙනවා. ඒ මාර්ගඵලලාභින් සක්කාය දිට්ඨියෙන් තොරව ඉන්නේ. ඊළඟට සීල වෘත ආදියෙන් තොරව ඉන්නේ. විචිකිච්ඡාවෙන් තොරව ඉන්නේ. ඒ අය ඔක්කොම එහි ආර්ය ස්ථානික මාර්ගයේ වඩනවා. ආන්න මෙයා ඒ ගොඩට වැටෙනවා ගියේ. එතකොට ආයමත් අවස්ථාවක් ලැබෙනවා. එහෙම අවස්ථාවක් ලැබිලා යාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් එයා මේ ලෝකේ ඉපදිච්ච බුද්ධිමත් මිනිසෙක්. ඇයි හේතුව? එයා සැලැස්මක් අනුව ගියා. එයාට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම එයා ඇති කරගන්න ඕනේ බුද්ධ දේශන ආශ්‍රය. දැන් මම මේ කියපු සැලැස්ම ඔක්කොම බුද්ධ දේශන පදනම් වෙලා නැද්ද? ද අනාගත මිනිස් ලෝකේ චතුරාර්ය සත්‍ය ඉඩක් නැහැ. ශාසනය පවතින්නේ නැහැ. ඉක්මනට මේව නැති වෙලා යනවා කියලා මම කියන්නේ කුමක් පදනම් කරගෙනද? බුද්ධ දේශනා පදනම් කරගෙන බුද්ධ දේශනාවල තියෙනවා මහණෙනි අනාගත මිනිසා රාගයෙන් ඇවිස්සුණු සිතින් වාසය කරනවා. දේශයෙන් ඇවිස්සුණු සිතින් වාසය කරනවා. වෛරෙන් එතන අනාගතයේ තියෙන වෛර අඩු සාමකාමී මේ සුන්දර ස්වර්ණමය අනාගතයක් මිනිස් ලෝකේට නැහැ. මිනිස් ලෝකෙට ස්වර්ණමය අනාගතයක් නැහැ. මිනිස් ලෝකේ අනාගතයේදී අනාගතයේ තියෙන්නේ අම්මා තාත්තා අඳුරන්නේ දෙමව්පියෝ දරුවෝ දන්නේ නැහැ දෙමව්පියෝ ඉස්සරහා නේද මේ හැසිරෙන්නේ කියලා. දෙමව්පියෝ දන්නේ නැහැ මේ දරුවෝ ඉන්නව නේද කියලා. ඒ බඳු ලෝකයක් අනාගතේ ඉන්නේ. ඒතර ඒ අනාගතේන ලෝකේට වමනා කරන මෙවලන් ටික වර්තමානයේ මිනිස්සුя සපයන්නේ නැද්ද? සපයනවලු. ඒතර ඒ අනාගතේ වමනා කරන අවියාවිද සපයනවා. බුද්ධ දේශනාවේ තියෙනවා මේ මිනිස්සුන්ගේ පරිහානිය ඉස්සරහට හරි දරුණු වෙනවා කියලා. මේ පරිහානිය දරුණු වෙලා දරුණු වෙලා අනාගතේ ලෝකේ එනවා මිනිස්සුන්ගේ ආයස අවුරුදු අවුරුදු 10 වුණාම යුද්ධයක් එනවා සතියක. ඒ දෙ තියෙන සතියක්. හැම කෙනෙක්ම අනාගතයේ මිනිස්යාගේ අතට ආයුධ එනවා මේ තාක්ෂණයේ දිනු වෙලා හිතනකට ආයුධ අතට ගන්නවා. දැන් මම ඒකෙන් තේරුම් ගත්තේ රිමෝට් කන්ට්‍රෝල් කියන එක. අනාගතයේ මිනිස්යාට ආයුධය එනවා ආයුධ තියෙන වෙන තැනක මෙයාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙනවා. මෙයා එකෙන් රිමෝට් කරලා ආයුධයෙන් පුද්ගලයාට යවන්න පුළුවන් මැරෙන්න. අනාගතයේ විදිහට ආයුධ නිෂ්පාදනය කරා මේ යන විදිහේ. එතකොට එතකොට ඔප්පු වෙන්නේ බුද්ධ වචනේමයි. ඒ බුද්ධ වචනේ තියෙනවා මේක මරන්න කියලා හිතන එකට අතට ආයුධය පහළ වෙනවා කියලා. ඒතර අතර ආයුධය පහළ වෙනවා කියන එක චක්කවත්ති සීනාද සූත්‍රයේ මේක තියෙනවා. අතර ආයුධය පහළ වෙනවා කියන එක තේරුම අරක තමයි. ඒතර රිමෝට් කන්ට්‍රෝල් එකකින් එහෙට මෙහෙට හසුරන්න පුළුවන් ආයුධ අනාගතේ බිහි වෙනවා. එතකොට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා යුද්ධය පටන් ගන්නවා දවස් 7ක් ඒ යුද්ධේ තියෙනවා මිනිස්සුන්ට යම් කිසි ප්‍රමාණයකට 100 උපදිනවා. සිය උපදින මිනිස්සු ඔක්කොම මේ සමාජය අතහැරලා දාලා වනාන්තර ගත වෙනවා කියනවා. සම්පූර්ණ හැංගෙනවා කියනවා මේක අතහැරලා. එතකොට මේ සතියක්ම නොකානුබි මිනිස්සු කැලේ ඇස්සට වෙලා ඉන්නවා කියනවා. ඊට පස්සේ මිනිස්සු වෙන එකට ඔක්කොම මැරිලා, ගෙවල් දොරවල් නැහැ, විනාශ වෙලා, නැති බංගස්ථාන වෙලා ගිහින් ඔක්කොම. අර මිනිස්සු බේරිච්ච අඩාගෙන ඇවිල්ලා එක එකව වැළඳ ගන්නවා කියනවා. අනේ නුඹ බේරුණාද, නුඹ බේරුණාද, නුඹ බේරුණාද කියලා. ඊරෝසානේ අපිට මේ වැරදුනේ අපි ප්‍රාණඝාතයෙන් මිදෙමු අන්න සිහිය එන්නේ එතකොටයි කියන්නේ. දැන් එහෙම වෙන්නේ දැන් බලන්න කු අරුබුදෙන්නේ දැන් තියෙන්නේ ලෝකේ. ඉතින් මේ නිසා අනාගතේ මනුස්ස ලෝකයට ඔබ ඔබ ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අහන්න කල්පනා කරනවා නම් ඔබ මේ වර්තමාන මනුස්ස ලෝකය ගැනවත් දන්නේ නැහැ. ඇයි හේතුව? මේ මනුස්ස ලෝකෙම චුට්ටක් අතීතේ හිතන්න. 1971 කැලරි කැරල්ලට මෝණ දීපු අය නැද්ද මෙතන? 89 කරලට මොන දීපු අය නැද්ද? 89 වෙනකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඒ නිසා තේරුම් ගන්න හොඳට 89 කැරලට මේ දෙමව්පියෝ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකන් අම්මලා තාත්තලා හිටියේ කොහමද? papuව ගෑහි ගෑහි සමහර අම්මලා තාත්තලා ළමයිව ඇඳවල්ලස්ස දාන්නේ. ඇඳේ උඩ තියන්නේ ළමයිව. සමහර දෙමව්පියෝ තමයි ඇඳස්ස දාලා බුදි කරන්නේ. සමහර දවස්වල ළමයි ගෙදරින් පිටත් වෙලා යනවා. අහිංසක ළමයා. වැරදිත් නෑ. නමුත් මොකක් හරි කර්මයකට මේ ළමයා තමයි ඒකට අහුවෙන්නේ. ඒ වගේ එක ළමෙක් ඔය වගේ මේ මොකක් හරි උත්තර දීලා හම්බන්තොට. හම්බන්තොට මොකද උනේ? මේ ළමයා 89. දැන් අම්මා මොකද කළේ මේ ළමයාව මේ ඇඳ යට දාලා ඒ අම්මට තේරෙන්නේ ළමයා පරිස්සම් කරගන්න චීටින් තමයි වහන්නේ. ඇඳත් වහලා අර වැහෙන්න වහනවා. කුමරිය හවස නන්නහඳුන පිරිසක් රාත්‍රී දොරට ගැහුවා. අම්මා ඉතින් ඇරියේ නෑ. දොර කැඩුවා. දොරට කඩාගෙන ආවා. කාගේ කවුද කවුද කියලා හොයාගන්න බෑ. ළමයාගේ නම කියන්න ගැහුවා. අම්මා කෑගාලා කිව්වා එහෙම ළමෙක් නැතුව කියලා. අම්මට ගැහුවා. අම්මට ගහනකට ළමයාට කේන්ති ගියා. මං ඉන්නවා මමයි ළමයා කියලා ආවා ඉස්සරහට. ඇදගෙන ගියා. දැන් අම්මා එළිය වෙනකන් ඉන්නවා. පහවදා බැලුවා ළමයට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ අම්මා දැන් යනවා කෑම් ගානේ පොලිසි ගානේ යනවා. හොයාගන්න බෑ. ඊට පස්සේ කවුද කිව්වා ආන් අර හන්දියේ උඹේ ළමයා ඉන්නවා කියලා. අම්මා ගියා. යනකොට රිට්ටක හිටවන ඔළුව තියෙනවා. ඒ අම්මා චීත දෙකක් ඇඳගෙන හිටියේ එක චීතයක් කඩලා ගත්තා. අර ඔළුව ගත්තා උතාගත්තා පාරේ දිව්වා. එතකොට අපිට දැන් මතක නෑ මෙව්වා. මේ ජීවිතයේදීම අපි මොන දීපු දුක්ඛම් කටළු අපිට මතක නැත්තම් අනාගත සිහින ලෝකෙකින් අපි මේ ඉන්න හදන්නේ. අපි දන්නේ නැහැනේ ඊළඟට දැන් ඔය දැන් ඔය යුද්ධ ප්‍රශ්නවලදී මිනිස්සු කොච්චර මේ 100ක් නේ ඔය මොනතරම් දුක් දුක්නස් විඳිනවද ඉතින් එහෙම තියේදී අපි ආය ආය මේ මිනිස් ලෝකෙම පතනවා නම් බුදු කෙනෙක් පහළ වෙන ලකුණක් අහලක නැහැ චතුරාර්ය සත්‍ය දේශනා කරන මුනිවරු බිහි වෙනවා කියලා ලකුණක් අහලක නැහැ ධර්මාසිරෙන් නැගපු පැවිද්දෝ නිවන් දකින්න බණ කියන්නේ නැහැ කී කී විල්ලැජ්ජ නැතෝ කියන යුගයක අනාගතයේ මොනවා වේද කියලා දන්නවද? අහලකන ඊළඟට රස කර කර කියන එකට ආ පිටරයක් දානවාද කියලා අහනවා. ආයකට අර මුල්ලට ගිහින් දෙකක් දාපන් දුවේ. එතකොට අර ආච්චිලා ඔක්කොම කිටි කව කව hina වෙනවා. එතන මේ වගේ සම්පප්පලාප අහහා ඒක බන කිය කියා බෙදා ගන්න යුගයක ඒකනම් වර්තමානයේ තාත්තේ අනාගතේ කුමක් වේවිද ඕනේ දැන් මොලේ පාවිච්චි කරන්න වෙලාව මම සීන ලෝකෙක ඉන්න එපා ඔයගොල්ලෝ ඔබ සීන ලෝකෙක ඉන්න එපා ඔබ ඉන්නුනේ යථාර්ථවාදී ලෝකෙක මම මේ කියන හැම එකම යථාර්ථයක් කාලීන දේවල් මම මොකක්වත් කියන්නේ ඒ බොරු කතාවක් මේ හැම එකම යථාර්ථයක් ඒතර යථාර්ථයේ ඉදිරියේ ඉඳ තියෙන්නේ වර්තමාන විතරයි. වර්තමාන මේ ජීවිතය විතරේ අවස්ථාව තියෙනවා. ඒතර මේ ජීවිතයේ ඔබ හරියට සැලසුම් කරගත්තොත් ඊළඟට අනාගතයේ අවස්ථාව තියෙන්නේ මිනිසුන් අතර නොවේ. දෙවියන් අතර විතරයි. ඒතර ඒ අවස්ථාව තියෙනවා කියන එක ඔබ ධර්මයේ තුලින් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක ලබා දෙන්න පුළුවන් හැම විෂය මූලයක්ම මම දීලා තියෙනවා. ඒකට මතක නැතිද? මම සංයුතිනිකායේ දෙක පරිවර්තනය කළා. සංයුතිනිකායේ පළවෙනි එක පරිවර්තනය කළා. ඒකේ දේවතා සංයුත්තේ, දේවපුත සංයුත්තේ, වන සංයුත්තේ, භික්ඛු සංයුත්තේ, මාර සංයුත්තේ, බ්‍රාහ්මණ සංයුත්තේ තියෙනවා. මම ඔක පරිවර්තනය කළා. ඒතර නුවණ තියෙන කෙනෙකුට පුළුවන් දෙවියන් ධර්මය අවබෝධ කරනවා කියලා ඒක කියවන්න. ඊළඟට විමාන වස්තු පරිවර්තනය කළා, പ്രേත වස්තු පරිවර්තනය කළා. නුවණ තියෙන කෙනෙකුට පුළුවන් ඒකෙන් තේරුම් ගන්න මේකේ තියෙන ප්‍රේතවස් ප්‍රේතෙක් වුණාම තියෙන අනතුරත් දිව්‍යයන් අතරට ගියාම තියෙන රැකවරණය. ඊළඟට බුද්ධ දේශනා පරිවර්තනය කර කර දීලා තියෙනවා. මේ හැම එකකීම මම පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් තමන් තුල තියෙන ඕන තමන් තමන්ව පිළිසරණ කරගන්න විදිය. තමන් දැනගෙන තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය යෙදෙන්න. මේ අනතුරු එකක්වත් දකින්නේ නැත්නම් එයා සසරේ දකින්නේ දුක නෙවෙයි. එයා සසරේ දකින්නේ හැම මිනිස් ලෝකේ හැම ආස්වාදී හිතට ඇති වෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ. අපි ගත්තොත් ආය ලස්සනට ජීවත් වෙන්න ආය ලස්සනට ලස්සන කෙනෙක් වෙලා ඉන්න ආයේ මේ විවාහ වෙලා ඉන්න ධර්මල්ලු හදාගෙන මේ කියන්නේ හිතෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මේ හිතිච්ච පමණින් එයා අනුතර මෙනෙහි කරන්න ඕනේ නැද්ද? එයා ඒක මැද්දෙන් හිතන්න ඕනේ ඒ වුණාට මම මේ කාමයේ ගැන හිතීත හරියන්නේ නැහැ මේ. මට ධර්මය අවබෝධ කරන්න බැරුණොත්. අන්න එහෙම කල්පනා කරනකට තමයි අර මිනි මනුස්ස කාමයේ තියෙන ආශාව නැති වෙලා දෙවියන් අතරේ උපදින්න ඕනේ. එයා එතකොට එයා දෙවියන් අතර යන්න කැමති වෙන්නේ දිව්‍ය කාමයේ විඳින්න නෙමෙයි. කල්යාණ මිත්‍රය මුණ ගැහින්නයි. චතුරාර්ය සත්‍ය අහන්නයි. මොකද ඒකට ආයෙමත් අවස්ථාවක් තියෙනවා. හැබැයි අවස්ථාව තියෙන්නේ චාතුම් මහරජික, චාවතිංස, යාම, තුසිත, නිම්මාන රති ආදී දිව්‍ය ලෝකවල විතරයි. එතකොට බලන්න පින්වත්නි අපි කොච්චර සැලසුම් සහගත වෙන්න ඕනේද? අතරදී ධර්මඥානෙත් එක්ක තමයි අපි මේ සැලසුම් සහගත බව ඇති කරගන්න ඕනේ. එහෙම නැත්තම් මොකද නිකම්ම නිකන් අපි නිකන් කතාබස් කරලා නිකන් බොළඳ විදියට අපි කල්පනා කරලා ඉවර කරගත්තු නෑ නෑ මට නම් සුරුදයක් මම දැන් මේ මට නම් ඊළඟ උපතක් ඉපා මම මේ යනවා කියලා එහෙම කරන්න පුළුවන් කමක් නෑ නමුත් සැලසුමක් සැලසුම් සහගතව එහෙම හදාගෙන හිට එයා ඊට පස්සේ හරියට Taman ගැන විමසන්න ඕනේ Tamanට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් තියනවාද කියලා. මොකද ඒ අවබෝධය මුල් කරගෙන තමයි මේ සැලැස්ම ගොඩ නැගෙන්නේ. ඇයි දැන් ජීවිතය ගැන බුද්ධ දේශනා ආශ්‍රයෙන් තමයි අනතුරු හැමතිස්සෙම විමසීමස බලන්නේ. එතකොට පැහැදිලිව පේනවා මිනිස් ලෝකේ අපිට අවස්ථාවක් ගන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙනම් අවස්ථාව තියෙන්නේම දෙවියන් අතරින්. දැන් ඒ නිසා අපි ඒ සඳහා කරන්න ඕනේ මොකද්ද? දැන් දෙවියන් අතරට ගියාම බුදුරජාන් වහන්සේගේ ධර්මය නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ දෙවියන් අතරට ගියත් එතන තියෙන්නේ දුකමයි. ඒ එතනත් ඉපදීම නැමැති දේ තියෙනවා. ජරා මරණ තියෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් තියෙනවා. එහෙනම් එතනත් පටිච්ච සමුප්පාදේ තියෙනවා. එහෙනම් අපි එතනින් දකින්න තියෙන පටිච්ච සමුප්පාදේ නම් අපි මේ පටිච්චසමුපාදේ දකින්න පටන් ගන්නන කොහෙන්ද? වර්තමානයේ. වර්තමාන මේ ජීවිතයෙන් තමයි පටිච්චසමුපාදේ දකින්න තියෙන්නේ. එතකොට එතකොට පටිච්චසමුපාදේ තුලින් බලා ගන්න මොකද්ද අපි? පටිච්චසමුපාදේ තුලින් තේරුම් ගන්න මහන්සි ගන්නේ මේ ඇස කන නාසාදී ඇස කන නාසයේ දිවක මන ආදී මේ ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්‍ය උපතක් කරා සකස් වෙවි යන හැටි. එතකොට මේ උපත කරා සකස් වෙවි යන්නේ ආත්මයක් තිබිලා නෙවෙයි. උපත කරා සකස් වෙවි යන්නේ හේතුවක් හැදීමෙන්. හේතුවක් සකස් වීමෙන් ඵලයක් සකස් වෙන ධර්මතාවය මත තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙම නැතුව වෙනස් නොවන ආත්මයක් තිබිලා නෙමෙයි. ඒකට හේතුව සකස් වීම නිසා ඵලය සකස් වෙන ධර්මතාවය නම් ඔබ දකින්න ඕනේ මේ හේතුව කියන්නේ මොකද්ද? ඵලය කියන්නේ මොකද්ද? එතකොට ඔබට තේරෙනවා නම් හේතුව කියලා කියන්නේ අනිත්‍ය වූ දෙයක්. වෙනස් වෙන දෙයක්. නැති යන දෙයක් නම් එහෙනම් ඒ ලක්ෂණයෙන්ම යුක්තයි ඵලය. ඵලයක් අනිත්‍ය දෙයක්මයි. මොකද ඵලය අනිත්‍ය නොවෙන්න නම් හේතු අනිත්‍ය වෙන්නේ. අනිත්‍ය නෙවෙයි තියෙනවා. ඉතින් අනිත්‍ය වූ අනිත්‍ය වූ දේවල් වලින් හැදෙන හැම දෙයක්ම අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය වූ දෙයකින් හැදෙන සෑම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන දේවල් නම් ඒ හැම එකක්ම ඒ රටාව වෙනස් කිරීමෙන් වෙනස් වෙලා යනවා. ඒකනේ මේ ධර්මයේ තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි හරියට තේරුම් ගත්තොත් මේ හේතු අනිත්‍යයි. ඵල අනිත්‍යයි. මේ හේතුඵල හැදෙන ධර්මතාවය මේකයි කියලා පටිසම්පාදය තුලින් තේරුගත්ත ගමන් එයාට මේක තමාගේ වශයෙන් පවත්වන්න ඕනේ කියන දෘෂ්ටිය නැතු යනවා. ඒකට තමයි සක්කාය දිට්ඨියෙන් දුර වෙනවා කියන්නේ. එතකොට එයාට තේරුම් ගන්න පුළුවන් මේක හේතු නිසා හට ගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එතකොට එයා ඇස ගැන කන ගැන නාසය ගැන දිව ගැන කාය ගැන මනස ගැන එයා විමසන්න ඕනේ ඒ ඇස කන නාසය දිව කය ආදී මොන වගේ දේවල්ද කියලායි. ඒ කියන්නේ මේ Taman නුවණින් කල්පනා කරනවා කියන්නේ ඒකයි. මේකේ මම කියලා දෙයක් තියනවාද? මගේ කියලා මට මේකට අයිතියක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මගේ කැමැත්තට අනුව, මගේ පැතුමකට අනුව මට මේක පවත්වන්න පුළුවන්ද? Taman නිදහසේ Taman හිතන්න ඕනේ. නුවණින් විමසීමස බලන්න ඕනේ. ඒ බලන්න පාදක කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එහෙම පාදක කරගෙන බලද්දි බලද්දි Tamanට තේරුම් ගන්න පුළුවන් මේ ඇස කියන එක ඔව් දැන් සාමාන්‍ය සාමාන්‍යයෙන් අපිට බැලු බැලමටත් පේනවා තමයි මේස අනිත්‍යයි කියලා. හරිද අපි අර රෝග හැදෙනවා, ලෙඩ හැදෙනවා, ජීවත් වෙලා ඉඳි ඇස් අන්ධ වෙනවා. ඒ කියන්නේ මැරිලා යනවා ඇස් දෙක. මනුස්සයා ජීවත් වෙන ඇස් දෙක මැරිලා යනවන්නේ. එතකොට අන්ධයි කියනවා. එතකොට ජීවත් වෙන ඉඳි කන් අහින්නේ නැතුව යනවා. කන් මැරිලා යනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. නාහි මැරිලා යනවා. ජීවත් වෙලා ඉඳි දිව වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට මේ මෙතන හිල් කළා, බෙල්ල හිල් කළා බට දාලා කෑම දෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැද්ද මිනිසුන්ට? ජීවත් සමහර අයගේ ජීවත් වෙලා ඉඳිද්දී අතගා මුකුත් වැඩ කරන්නේ නැතු යනවා. සමහර අය ඊට පස්සේ ඔබ දැකලා තියෙන සමහර අය අවුරුදු අවුරුදු ගණන් ඇඳේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ අපේ අතපය අපි මේ හසුරෝ හසුරෝ වෙනස් කර කර ඉන්න නිසා මේ කුණු වෙන්නේ නැත්තේ. අවුරුදු ගානක් එක තැනක තිබ්බොත් මොකද වෙන්නේ? බෙඩ් ඩෝස් හැදෙනවා. ඊට පස්සේ මොකද යාට කරන්න අපි? ඇදෙන් උස්සලා ආයි පවුල් දාලා ආයි තියන්න ඕන. කියන්නේ අපි එකම විදිහට හිටියොත් එහෙම කුඩු වෙනවා වාඩි වෙලා ඉන්න තැන. ඉතින් ඒ නිසා මේ ශාරීරියේ මේ ස්වභාවය නෝනෙන් විමසන්න ඕනේ. මොකද අපි හැමතිස්සෙම බලන්න ඕනේ යථාර්ථයට විරුද්ධ වෙච්ච මනසකින්. යථාර්ථයට විරුද්ධ වුණා කියලා කියන්නේ මේ රටට බැනිල්ල හෝ අපහාස කිරිල්ල හෝ නෙවෙයි. යථාර්ථයට විරුද්ධ වුණා කියලා කියන්නේ යමක ඇති යථා ස්වභාවය ඒ විදිහටම නුවණින් විමසලා බලන එක. ඒතර මනස ගැන එහෙම නුවණින් විමසලා විමසලා බලනකොට බුදුරජාන් වහන්සේ අපිට ඒකට උපදෙස් දීලා තියෙනවා. උන්වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මහණෙනි මේ ඇස, නාසය, දිව, කය, මනස ආදී මේ ආයතනය පටන් හදලා තියෙන්නේ නාම රූප නිසායි. නාම රූප පත්‍යය සලායතන නාම රූප නිසා මේව හැදිලා තියෙන්නේ. ඉතින් අපි නුවණින් විමසන්න ඕනේ එතකොට. නාම රූප නිසා මේව හැදලා තියෙන. ඊට පස්සේ නාම කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද? නුවන් කල්පනා කර කර නුවණින් විමස බලනකොට තියෝක කරන්න පුළුවන් කෙනෙකුට සාක්මන් කර කර. බැරිද කරන්නේ? පුළුවන්. එහෙම නුවණින් විමස බලනකොට යාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ පරිහරණය කරන මේ ආයතන හයම හේතු නිසා හටගත්තු අනිත්‍ය දේවල්. ඒක ඔස්සේ තමයි යා තේරුම් ගන්න ඕනේ දැන් ඇහැට රූපයක් දැක්කම අපි රාගයට වුණා කියමු. එයා බලනෝනේ මොකද්ද මේ වුනේ? නුවණින් විමසනවා කියන්නේ ඒකයි. ද්වේෂය ඇති වුණා. බය ඇති වුණා. ඊර්ෂ්‍ය ඇති වුණා. කොහොමද ඇති වුනේ මේක? එතකොට මේ ලක්ෂණ හිතින් හදලා දුන්නේ කොයි කොටසින්ද? කොහොමද මේක වෙන්නේ? එහෙම බලද්දි තමයි ඔබට තේරුම් යන්නේ ආ එහෙමනම් මේ හිත ඇතුලේ තියෙන දෙයකින් මේ හැදෙන්නේ. හිතේ ලෝභය තියෙන නිසා තමයි ලෝභ සහගත දේවල් හැදෙන්නේ. හිතේ දේශය තියෙන නිසා තමයි දේශ සහගත දේවල් ඇති වෙන්නේ. සිතේ මෝහය තියෙන නිසා තමයි මෝහ සහගත දේවල් ඇති වෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන්. එහෙනම් මේව නැත්තම් ඇහෙන් රූප දැක්කා කියලා ලෝභයක් හටගන්නේ නැහැ. කනෙන් ශබ්ද ඇහුවා කියලා එහෙනම් අපිට ප්‍රශ්නේ ඇහත් නෙමෙයි. රූපෙත් නෙමෙයි. විඥානෙත් නෙමෙයි. ස්පර්ශෙත් නෙමෙයි. වේදනාවක් නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? ලෝභය, ද්වේෂය, මෝහය. අපි ප්‍රශ්නේ මෙව්වා. එතකොට අපි හරියට පස්සේ හඳුනාගත්තට පස්සේ නමුත් මේ ප්‍රශ්නේ හටගන්නේ අපි මේ ඇහැ ගැන තියෙන අවබෝධය මේ ඉන්ද්‍රිය ගැන තියෙන අවබෝධය නැති නිසා මේ බාහිර අරමුණු ගැන තියෙන අවබෝධය නැති නිසා අන්න ඒ නිසා තමයි අපි මේවා ගැන නුවණින් මෙනෙහි කර කර මේවා ඇත්ත ස්වභාවය විමසා බලන්න ඕන. එතකොට නුවණින් විමසෙම විමසී එහෙම බලන්න මහන්සි ගත්තොත් යම් කිසි කෙනෙක්. ඒ මහන්සි ගන්න හැම අවස්ථාවම එයා යථාර්ථයට සමීප වෙන්න උත්සාහ කරනවා. ජීවිතේ නුවණින් විමසන්න මහන්සි ගන්න හැම අවස්ථාවෙදිම යථාන්තික සමීප උත්සාහ කරනවා. ඒකේ වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අර දක්ෂිනා විභංග සූත්‍රය කියලා ගත්තේ. ඒක තියෙනවා මේ දන් දීම් ගැන විස්තර කර කර. ඒකේ තියෙනවා මේ තිරිසන් සතෙකුට දුන්නොත් සිය ගුණයක විපාක. මිනිසෙකුට දුන්නොත් දහස් ගුණයක විපාක. මේ වගේ විස්තර කරගෙන ගිහිල්ලා කියනවා මේ සංඝයාට දුන්නොත් අසංකේය අප්‍රමාණ විපාක. ඔහොම කියලා කියලා කියලා පන්සිල් ඊට තුල ආනිසංසයි පන්සිල් රැක්කෝ. ඒ වගේම ඊට තුල ආනිසංසයි තිසරෙන් සමාදන් වුණා. ඔහොම කියලා කියලා අන්තිමට කියනවා මේ ඔක්කොටමත් වඩා ආනිසංසයි ඇස පියහෙලන. ඇස පියහෙලන වෙලාවක් යනවද? ඇස පියහෙලන වෙලාව අනිත්‍ය. අනිත්‍ය දැක්කොත්. ඒක බලන්න මේ ජීවිතයේ යථාර්ථය දකින්න මිනිස්සෙක් Tamange හැකියාව පාවිච්චි කරනවා කියන්නේ එයාගේ ජීවිතේ එයා විශේෂ පුද්ගලෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා කියන එක. Tamanට තියෙනවනේ දැන් අපිට යම්කිසි හැකියාවක්. අපිට හිතක් තියෙනවා. අපිට කල්පනා කරන්න පුළුවන්. එතකොට අපේ හිතක් තිබීම කල්පනා කරන්න පුළුවන්කම අපේ හැකියාවන් නෙමෙයිද? ඒතර මේ හැකියාවන් පාවිච්චි කරලා අපි බුදුරජාණන් වහන්සේ ජීවිතය දිහා බලන්න කියපු කෝණයෙන් අපි අපේ ජීවිතය ගැන බලන්න යම්කිසි වීරියක් ගන්නවා නම් යම්කිසි මහන්සියක් ගන්නවා නම් අන්න එදාට තමයි අපි මේ ගෞතම සාසනයට අවබෝධයෙන්ම යන්න පටන් ගන්න දවස. එදාට තමයි අපි ගෞතම සාසනයට අවබෝධයෙන් ඇතුළු වෙන්න කල්පනා කරන්නේ. මොකද හේතුව මේ Taman තුලින්ම වටහා ගන්න චතුරාර්ය සත්‍ය තුලින් තමයි Tamanට මේ ධර්ම මාර්ගේ විවෘත වෙන්නේ. ඔබට මතකද මම කිව්වා මේ මේ ආර්ය ස්ථාංගික මාර්ගය සැඩපහරක් වගේ. මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ නැමැති සැඩපහර නොනවති ගලන්නේ නිවන කරා. එතකොට මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ පටන් ගන්නෙ සම්මාදිට්ඨිය. ඒ පටන් ගන්න ආර්ය ස්ථාංගික මාර්ගයේ නිවන කරා යනවා නම් එතකොට සම්මාදිට්ඨිය ඇතිවීම තමයි ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණීම. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමුණුනා කියන්නේ සෝතාපන්න වීම. එතකොට සෝතාපන්න වුණොත් එයා ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගේ ඔව් හිමීට හෝ ප්‍රමාද හෝ ඒ යම්කිසි යම්කිසි ගමනක යෙදෙන්න පුළුවන් වැඩපිළිවෙලක් යට අහු වෙලා. ඊට පස්සේ ආ ඒක අතාරී කියලා නම් අතාරී කියලා කියන්න බෑ කිසිසේත්. ඒ හේතුව අවබෝධයක් තුලින් යම්කිසි දෙයක් නුවණින් මෙනෙහි කළා නුවණින් තේරුම් අරගෙන යමක් අවබෝධ කරගත්තා නම් එයා ආතාරී මුලාව අවබෝධය ආතාරී කියලා නම් හිතන්න බෑ. මොකද හේතුව මුලාව තුල එයා ජීවත් වෙච්ච හැටිත් අවබෝධය තුල මුලාවෙන් මිදෙන්න පුළුවන් කමත් එයා දකිනවනේ. දැන් මුලාව තුල ජීවත් වුණා කියලා කියන්නේ ඔබ ඔබම හිතන්නේ ධර්ම මාර්ගයට එන්න කලින් අපිට රාගේ අරමුණු හිතේ ඇති වුණාම, ද්වේෂය ඇති වුණාම අපි දවස් ගණන් ඕවේ බැහැගෙන ඉන්නවනේ හිතෙන්. හිතෙන් බැහැගෙන හිතෙන් විඳෝ විඳෝ ඉන්නව නේද? ඉතින් මේ මේ එහෙම රාගෙ හිත යටගත්තාම දවස් ගණන් හිතේ තියාගෙන මේකෙන් ආස්වාදේ විඳෝ විඳෝ ඉඳ කල්පනා කරනවා. නමුත් මේක අනිත්‍ය වෙවි යනවා. එතකොට බලන්න ද්වේෂෙත් එහෙමයි. මෝහෙත් එහෙමයි. එහෙම හිටපු කෙනෙකුට නුවණින් මෙනෙහි කළා කළා මේක තේරුණු තේතුඵල කියලා. ඊට පස්සේ අර අනිත්‍ය අර අර මෝඩෙක් වගේ කල්පනා කරපු පිළිවෙල එයාගේ හිතට ආවොත් එයා සැනකින් දන්නවනේ දැන් මේ වෙන්නේ මේකයි කියලා. දන්නේ නැද්ද එයා? එයා දන්නවනේ. එතකොට එයා කැමති වෙන්නේ අර අන්ධෙක් වගේ හිටපු අතීතයේම ඉන්නද ඒකෙන් ගොඩ එන්නද? ගොඩ එන්නේ නෑ බලන්නේ. එහෙමනම් මේ මාර්ගයට ආපු එක්කිනාට දශමයෙන් දශමේ හරියේ මාර්ගේ වැඩිවීමක් තියෙනවා. දශමෙන් දශම හරි වැඩිවීමක් තියෙනවා. මේකට අපි කාගෙන්වත් ලකුණු ගන්න ඕනේ නැහැ. මම දැන් මාර්ගයේ කොතනද ඉන්නේ? මම දැන් කොහොමද? එහෙම එකක් නැහැ. තමන්ට තමන්ගේ ආරක්ෂාව තේරුම් ගන්න ඕනේ. තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තමන් තුළ පැහැදීමක් තියෙනවා. තමන් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාලා හරි පැහැදිලි මාර්ගයක්. හරි පැහැදිලි දර්ශනයක්. උන්වහන්සේගේ ඒක හිතාගන්න බෑ. බුද්ධ දේශනා කියවද්දී අපිට හිතාගන්න බෑ මේ ප්‍රඥාව ගැන මේ ඒ කියන්නේ සමස්ත ලෝකේම මිනිසුන්ගේ ප්‍රඥාව එකතු කළා ආර ප්‍රඥාවට සමාන කරන්න බෑ. එච්චරටම මේ ජීවිතය ගැන අංක සම්පූර්ණ ප්‍රඥාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් අපිට දකින්න පුළුවන්. ඒක හරීම පුදුම එකක්. දැන් මේ බුදුරජාන් වහන්සේ පහළ නොවෙන්න එක රහතන් වහන්සේ නමක පහළ වෙනවද? නෑනේ. එහෙම මේ සාමාන්‍යයෙන් මේ ගත කරපු ජීවිත සම්පූර්ණයෙන්ම හිතාගන්න බෑ. ඒ කියන්නේ ඒ ශුද්ධ බවට, පිරිසිදු බවට, නිකලස් බවට පත්ුනේ ආය කිලුට වෙන්නද? නෑනේ. ඒ නිසා ඊබඳු ආකාරයට මේ බුද්ධ දේශනාවල මිනිස්සු නිකලස් වුණා කියන්නේ අද අපි දන්නවා මේ ලෝකෙ දියුණුවේ කියනවා කෑ ගහනවා මේවා කරනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ සිත් සතන් පිරිසිදු කරන්න උන්වහන්සේ කරපු දේ බලනකට අද මේ තියෙන දේවල් අලගු තියන්නවත් බෑ. අහලකට ගන්න බෑ මේ. හැමතිස්සෙම දැන් තියෙන්නේ අවබෝධයක් එක්ක නෙමෙයිනේ. හැමතිස්සෙම තියෙන්නේ අනෝබෝධයක් එක්කමයි. අනෝබෝධයක් එක්ක පැටලිලා එක්කම ඒ මොකද හේතුව? සක්කාය දිට්ඨියත් එක්කනේ. සක්කාය දිට්ඨිය විතරද මනුස්සයර තියෙන්නේ. විචිකිච්ඡා, සීලබත පරාමාස, කාමරාග, පාටිග, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා. ඉතින් අපිටුල මේවා තියෙනවා කියලා අපි දන්නවද? දන්නවද? නෑනේ. බුදු කෙනෙක් පහළ වෙලා නුඹ තුල මෙන්න මේවා තියෙනවා මේවට නුඹ බැඳිලා ඉන්නවා. මේක බන්ධනයක්. මේකෙන් නුඹ හිර වෙලා ඉන්නවා. මේකෙන් නුඹ ගැට ගැහිලා ඉන්නවා. එහෙම උන්වහන්සේ පෙන්වා නොදෙන්න අපි දන්නවද? නීවරණ කියලා උන්වහන්සේ පෙන්වා දුන්නා කාමච්ඡන්දේ. කාමයට ආසාවක් ඇති වුණාට පස්සේ ඒක හිතේ වැඩ කරනවා මේ හිතේ චිත්ත දිනුන වලකිනවා කියලා. දැන් නීවරණ හඳුන නීවරණ ගැන අපි ඉගෙන ගත්තට පස්සේ අපි දන්නවා එහෙනම් අපිට මේ නීවරණේ තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තරහ තරහ අටගත්තට පස්සේ යාට ධර්මාර්ගයෙන් මෙනෙහි කරන්න බෑ කියනවා. ඊළඟ නිදිමත නිදිමත ආවට පස්සේ මුකුත් කරගන්න බෑ කියනවා. ඒවා දැන් බොරුද ඇත්තද? ඒතර අපතුල තියෙනවා. ඒතර අපතුල තියෙන දේවල් මේවා අපිට මේ ධර්මාර්ගයට බාධකයක් හැටි තියෙනවා කියලා බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන කම්ම බෑ හිතේ විසිරීම පසුතැවිල්ල මේවා ධර්ම මාර්ගයට බාධක වශයෙන් තියෙනවා කියන්නේ මේක දියුණු වෙන්න නොදී. දැන් හොඳට බලන්න ඉතින් හිත සමහරට අපේ හිත විසිරෙන්න පුළුවන්. ඒ හිතිරිස් හිත හිත විසිරෙච්ච වෙලාවට ඔන්න භාවනා කරන්න වාඩි වෙනවා. ටිකක් කරන් මේක කරගන්න බෑ. ඔන්න හිත ගන්න. ඔය ඊට පස්සේ හිතනවා දැන් මේක බෑ කරන දැන් සක්මන් කරන්න. දැන් සක්මන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිතෙනවා ඒක බෑ වාඩි වෙන්න ඕනි කියලා. එතකොට තේරුම් ගන්න ඕනේ මේක තමයි හිතේ විසිරීම නම් වූ නීවරණය නිසා මේක මට මේ වෙන්නේ. එතකොට එයා හිත සංසිඳුව ගන්න ඕනේ. මේකට මං හිත කලබල කරගන්න හරියන්නේ නැහැ කියලා. සංසිඳුව ගන්න කල්පනා කරොත් තමාට ඊළඟට එයා යන්නේ නින්දට. ඉතින් මෙහෙමනේ වෙන්නේ. ඉතින් මේ නිසා නී වීරියෙන්මයි. ඒතර වීරිය කියන එක මොන වගේද කියලා යන්තම් තේරුම් ගන්න පුළුවන් අපිට මේ නීවරණයන්ගේ ප්‍රහාණයට උත්සාහ ගනිද්දී හරි අකමැත්තෙන් ඒ උත්සාහය ගන්න තියෙන්නේ. කැමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන් උත්සාහ ගන්න තියෙන්නේ. හොඳට බලන්න කල්පනා කරලා දැන් ඔබ දවසක්ම මේ වාඩි වෙලා අහගෙන ඉන්නවා. ඔබේ මේ හිතේ හටගන්නේ වීරියෙන් නෙමෙයිද මේ කරන්නේ? වීරියෙන් ඔබට හිතෙන්න පුළුවන් මොනවා හරි ඔන්න පාන්දර නැගිටලා ආවා. ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඊරවස ඔන්න මොනවා හරි බත් පොඩ්ඩක් කනවා. ඊට පස්සේ හිතෙන්න පුළුවන් හාන්සි වෙලා තියෙනවා හොඳයි. එතකොට මේ ඔක්කොම මැඩගෙන ඉන්නේ මොකෙන්ද? වීරියෙන්නේ. වීරියෙන් ඉන්නේ. එතකොට වීරිය හැමතිස්සෙම අපිට වීරිය ඇති කරගන්න නෙමෙයි අවස්ථාව තියෙන්නේ. වීරිය නැති වෙන්නමයි අවස්ථාව තියෙන්නේ. ඒක අපි හොඳට ඒ තේරුම් ගන්න තියෙන අනේ මේ බුද්ධ දේශනා කොච්චර ඇත්තද? මේ නීවරණ කියලා බුදුරජාණන් වහන්සේ යමක් පෙන්වුවද? ඒවා නීවරණමයි. සංයෝජන කියලා යමක් පෙන්වුවද? ඒවා සංයෝජනමයි. මේ අකුසල් වලට මුල් කියලා ලෝභ දෝෂමය පෙන්වනවා මේවා අකුසල් මුල්මයි. කෙලෙස් කියලා යමක් පෙන්වනවා ඒ කෙලෙස්මයි. මිනිසුන්ගේ ජීවිත කෙලෙසලා දාන දේවල්මයි. එතකොට මේ විදිහට තේරුම් ගත්තම එහෙනම් බුදුරජාන් වහන්සේ මේ ඒකාන්තෙම මේවා හොයාගෙන මේවා ප්‍රහාණය කරපු කෙනෙක් අන්න හිත පහදිනවා. එතකොට මේ පහදින්න යාට තමන්ගේම නුවණ මෙහෙවල ඇති කරගත්තු කල්පනාවක් තියෙනවා. එතකොට මේ කල්පනාව කොපියක් නෙමෙයි. කොපි කළා නෙමෙයි. ඒක තමන් තුළම නුවණින් මැනෙහි කර කර තේරුම් ගන්න කල්පනාව. ඒ කල්පනාව යන්න ඕනේ ආරි සත්‍යයට සම්බන්ධ වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවක සංඝයා කෙරෙහි ඒ ශ්‍රාවක සංඝයා කිව්වම අපි හොඳට තේරුම් ගන්න අපි මේ ශ්‍රාවක සංඝයා කියලා අදහස් කළේ මේ ගෞතම බුද්ධ ශාසනයේ මාර්ගඵල ලාභී ශ්‍රාවක සංඝයා. එතකොට මාර්ගඵලලාභීන් අපිට දකින්නේ නැත්තම් ඒක අපේ පැහැදීමට බාධාවත්ද? නෑ නෑ නෑ. මොකද අපි අපි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන චිත්තප්‍රසාදය ඇති කරගන්න හදන්නේ ඇස් වලින් බලවල නෙවෙයි. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ දෙමින්. එතකොට යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් තමයි අපි ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක හරියට කරගන්න හම්බ වෙන්නේ නෑ බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපි අපි අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දී උන්වහන්සේ අපෙන් වෙන් වෙලා පිරිනුවන් පාලා අවුරුදු දැන් 2000 ගානක් ගිහිල්ලා නමුත් අපිට උන්වහන්සේ කෙරේ හිත පහදවා ගන්න අපිට ප්‍රශ්නයක් උනේ නෑනේ. රහතන් වහන්සේලා නාම මාත්‍රයක් ඉතුරු වෙලා ඒ රහතන් වහන්සේලාගේ ලෝකේ අතුරු දහන් වෙලා. එතකොට අපිට ඒ රහතන් වහන්සේලා ගැන නංගුත් අහලා මේ රහතන් වහන්සේලගේ ජීවිත මෙහෙමයි මෙහෙමයි කියලා දේශනා ඇසුරින් ඉගෙනගෙන ඊට පස්සේ රහතන් වහන්සේලාගේ හැඟීම් තේර තේරි ගාත ඇසුරින් ඉගෙනගෙන ඔන්න අපි හිතේ පැහැදීමක් ඇති කරගන්නවා ආ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි ආදී ගුණ වශයෙන් මෙනෙහි කරනවා. ඒතකොට එහෙම තමයි අපි අවබෝධයෙන්ම තේරුවන් සරණ යන්නේ. එතකොට එයාට තියෙනවා තමන්ට කියලා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන මෙනෙහි කරන්න ක්‍රමයක්. තමන් ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන හිතන්නේ. ඒ වගේම එයාටම කියලා තියෙනවා ජීවන ප්‍රතිපදාවක්. ඒ මොකද ඒ? එයා සතුන් මරන්නේ සොරකම් කරන්නේ වැරදි කාම සේවනක යෙදෙන්නේ නැහැ. එයා බොරුවක් කියන්නේ නැහැ. කේලාම් කියන්නේ නැහැ. ඔව් එයා පරුස වචන කියාගෙන යන්නේ හිස් වචන નિසරු වචන කියෝ කියෝ කාලේ මරන්නේ ඔයා ඉන්නෝ එයා සංකීර්ණියකින් සංවරව කරගත්තු ජීවිතයක් තියෙනවා. හැබැයි ඉති වර්තමාන මිනිස්යාට හරි අමාරුයි මේ වැඩේ. බුද්ධ කාලේ තමයි ධර්මය අවබෝධ කරගන්න හොඳම කාලේ. ඒ හේතුව සාමාන්‍ය ගොවි සමාජයේ සාමාන්‍ය භාණ්ඩ හුවමාරුවෙන් තමයි වැඩිපුර අය ජීවත් වුනේ. මොනවා හරි පොඩ්ඩක් හොයාගත්තා ඊට පස්සේ කෑවා බිව්වා. ඒ අනිත් කාලේ නිස්සබ්දව තමන්ගේ පාඩුවේ බණ භාවනා කරන හොඳ කාලේ. මේ කාලේමද? මේ කාලේ නෑ මේ කාලේ විශාල තරගයක යෙදෙන්න ඕනේ හැමෝම එකතු වෙලා මේ ජීවත් වීමේ අරගලෙ. ලෝකේ පුරාම තියෙන ජීවත් වීමේ අරගලෙ. ජීවත් වීමේ අරගලයට මේ ළමයි වුරුදු කරවන්නේ දැන් ඉස්සරහට මොන දෙන්නේ? එතකොට මේ ජීවිතේ ජීවත් වීමේ අරගලයත් එක්කම ඒ අර මේ සුඛ අර මොනවද කියන්නේ ජීවත් වීම අරගලයත් එක්කම කාම සැපේ විඳීමේ අරගලයකුත් එනවා. ඒ කාම සැපේ විඳීමේ අරගලයත් එක්ක තමයි මිනිස්සු පහසුකම් හොයන්න පෙළඹෙනවා. ඊට පස්සේ ඒකත් තරඟයකට යනවා. ඉතින් මේකත් එක්ක එක එක ගොඩේම මේක යනවා. එතකොට මෙතනදී ධර්ම කතාවට ඉච්චර තැනක් නැහැ. ඒ නිසා බුද්ධ කාලේ වගේ පරිසරයක් නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. බුද්ධ කාලේ හොඳට සීල් රකින්න පරිසරයක් තිබුණා. එහෙනම් වර්තමානයේ මිනිස්සයා සිල් ආරක්ෂා කිරීමේදී සෑහෙන්න වීරියකින් තමයි යාට ඒක බුද්ධ කාලයේ එකපාරට හොඳ අනුබලයක් අනුබලයක් නැහැ. බුද්ධ කාලේ සිල් රකින්න ඇයිට හරියට මිනිස්සු ප්‍රශංසා කරලා තියෙනවා. ඒත් නෑ දැන් සමහර අවස්ථාවල් තියෙනව නෑ දැන් භික්ෂුණීලා නාන්න ගිහිල්ලා එක තැනක තියෙනවා භික්ෂුණීලා නාන්න ගිහිල්ලා විනේ තියෙනවා නාන්න ගිහපු වෙලාවේ අන්තපුර ස්ත්‍රීන් වගේ කිව්වොත් උතන නාන්න ඇවිල්ලා කොසල් රජුරුවන් අන්තපුර ස්ත්‍රී භික්ෂුණීන් ළඟට ඇවිල්ලා කියලා තුනා නංගිලා මේ මේ මේ තරුණ වයසේ ඔයගොල්ලෝ මොකද මේ Brahmachari වෙලා ඉන්නේ ඕගොල්ලෝ මේ විකාරද ඔයගලන්ට මේ ජීවිතේ මොකක්ද ඔයගොල්ලෝ කරන මේ පිස්සු වැඩ මේ අපි වගේ ලස්සනට ඉන්නකෝ මේ තරුණ කාලේ සැපසේ ඉන්නකෝ නංගිලා කියලා අර මේ මේ භික්ෂුණීන්ට කියලා. ඉතින් භික්ෂුණීන් වහන්සේලා හරි ලැජ්ජාවටපත් වෙලා අසරණ වෙලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේට කියලා කිව්වා ස්වාමීනි අපි අද නාන්න ගියා අසවතැනට අචිරෝධී ගංගේ. ගියාට පස්සේ එතනදී මේ අන්තපුර ස්ත්‍රීන් ඇවිල්ලා අපිට මෙහෙම හරියට පාල් කළා කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් භික්ෂුණී වරුනි ආය යන්න එපා කෝ ඒ පැත්තේ නාන්න. අතර ඒ කාලේ ඉසේ නම් ඈ දන්නවයි. මේ කාල ගැන කවර කතාවද? ඉති ඒබඳු වේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කාලය, දීපය, දේශය, කුලය, මව් මේ පස්මහා බැලුම් බලලා පහළ වෙච්ච යුගයේ තිබිච්ච බාධා. ඒ නිසා මේක අපි අඳුනාගෙන මේ අරුබුද අඳුනාගෙන ඔබ හොඳට සීලේ පිළිටලා ඊට පස්සේ ඔබ හොඳට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති සීලේ භාවනාවකට දියුණු කරන්න. තමන් මේ වගේ සීලයකින් සමන්විත ඉන්නවා කියලා. ඊළඟට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති. තමන්ට දෙන්න පුළුවන් හැකියාව දීම ඒ ත්‍යාගයේ ත්‍යාගයේ භාවනාවකට පුරුදු කරන්න මම මේ මම මේකට පොඩි පොතකුත් හදාගෙන යනවා දැන් අර මේ මහවිනාමේ බුද්ධෝපස්ථාන පින් පොත කියලා. ඒක මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට ටික ටික නොවල එක එක කෙනාට දෙන්නේ මේ පොත. ඊට පස්සේ ඒක යාට සටහන් කරන්න පුළුවන් යා කරන්නා වූ පින් ගැන. එතකොට යාට ටික ටික ඒක භාවනාවක් හැටියට එකතු වෙනවා. ඒතර පුංචි දෙයක් කළා තියාගේ ඒක යාට පිහිටක් පිණිස පවතිනවා. ඒක නැවත නැවත පින සීකිරීම නිසා. ඊළඟට දේවතානුසුති මේවා කරන අතරේ අනිත්‍ය භාවනාවක් කරන්න ඕනේ. ඇයි හේතුව? ඒ අනිත්‍ය භාවනාව තුල තමයි එයාට යමක් වෙනස් වෙනකොට හිතන්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය භාවනාව දන්නේ නැත්නම් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන එක අල්ල ගන්න බලනවා. ඒක අහිමි වෙනකොට අඬනවා. ඒක නෙවෙන්නේ නේ වෙනස් වෙනකොට වෙනස් වෙනකොට වෙනස් ලෝකේ අහිමි වෙලා යනවා. අහිමි වෙනකොට එයා අඬනවා මොකද හේතුව ඒක අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න තියෙන අමාරුව නිසා. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් අර කවුද අර බන්දුල මල්ලිකා වගේ අය බුදුරජාන් වහන්සේ කාලේ සෝතාපන්න වෙච්ච කෙනෙන්නේ. ඒතර මේ අර මේ බද්දුල මල්ලිකා මේ කවුද කොසල් රජුලන්ට ඇමතිවරු කරපු මේ අටෝපු කුමන්ත්‍රණයකින් ඒ බන්දුල සේනාපති ළමයි 32 දිනයි මැරෙව්වා. ඒතර සංඝයාට දන් දානේ පූජා කර කර හිටපු වෙලාවයි. ඒ වෙලාවේ මේ එක උපාසිකාවගේ අතින් මේ ව්‍යංජන බැඳුණා කත ඇරුණා. ඒ අතරින් ඉස්සර වෙලා එක්කෙනෙක් ඇවිල්ලා ලියුම් කෑල්ලක් දුන්නා. ඒ ලියුම් කෑල්ල තිබුණේ ස්වාමියායි ළමයි 32 දෙනයි මරලා කියලා. ඉතින් ලියුම් කෑල්ල ඉනී ගහගෙන දාන විදින. දාන විදිනකට අර දාන් දන් දන් දීසියක් වැටුණා. සාරිපුත්තු මහ රහතන් වහන්සේ කිව්වා මේ බන්දුල මල්ලිකා බිඳින දේවල් බිඳී යනවා කිව්වා. අදට කිව්වා අනේ ස්වාමීනි මේක මොකද්ද කිව්වා. මේ බලන්න මේ තුන්ඩු කියලා දුන්නා. අද එහෙම එකක් වුණා නම් මොකද වෙන්නේ? දාහනේ බෙද දුන්නා තුන්ඩු කෑල්ලක් දුන්නා කිම අද? එහෙනම් එහෙම අර වෑංජන හලිය අතෑරලා එහෙම මෙයා ඔව් හිස අවුල් හිස රැවුල් අනුගාගෙන හිස කඩාගෙන කෙහෙවලු පටලෝගෙන ඊළඟට හූ කියාගෙන එහෙනම් එයා මහා වැටිලා හතර ගාතෙන් දඟලලා ඔළුව මේ ඔළුව මිත්‍යේ ගහගෙන එහෙනම් විශාල දෙයක් කරේ ඇයි මට මෙහෙම උනේ අන්න බලන්න වෙනස. ඔකට තමයි වෙනස කියලා කියන්නේ. ඒ වෙනස තමයි ඒ ජීවිතය ඇතුළේ වෙන වෙනස. ඇතුළේ වෙනස. ද සමහර මට සමහර අවස්ථාවලදී පුදුමයි සමහර ආගම් වල සමහර රටවල් වල මිනිස්සු මැරෙනවා. මැරුණාම අර මිනිස්සු එච්චර අඬන්නේ. ඒ මිනිස්සු පාඩුවේ ඉන්නවා. පාඩුවේ ඉඳලා ඒකට යම් මිනිස්සු මොන දෙනවා. සමහර බෞද්ධ කවුල් වල මම දැකලා තියෙන මැරුණාම ඒ අඬන්නේ නැතුව හිටියොත් අර මාළගඩ තියෙන අයට යමාරු. බලන්න මිච්ච දෙයක් කියලා තර ඉන්නේ හිටිය අපූරුවට. අහලා නැද්ද ඔබ? ආ අර බලන්න කිසි ගාණක් නැහැ කියන. අර කඳුලක් ඉන්නේ නැහැ කියන මුගේ ඇස්පොලි. ඒ කියන්නේ ඔව් මරණට කැමති කියන අඬන්නේ අඬන්නේ ඒකයි. මිත්‍යා දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙලා ඉන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙලා නේ. එහෙම නැත්තම් ඊට පස්සේ අඬන්න නැත්තම් එක්ක කවුරු හරි ඇවිල්ලා අඬවනවා. ඉස්සර මේකම පැත්තට තිබුණානේ. කුලියට අඬවනවා. කට්ටිය ගෙන්නලා අඬවනවා. සල්ලි දීලා. ඒ මොකද යඬවන්නේ? ඇඬුවේ නැත්තම් ඒක ඒ මරණ গিදර අංගයක් නෙවෙයි. ඒ මරණ গিදර තියෙන සුන්දරත්වය තියෙන්නේ විලාපේ මත. ඒ විලාපින් තමයි මරණ ගෙදර මිනිස්සු ආස්වාද විඳින්නේ. බලන්න කොහේද අපි යන්නේ නේ? ඉතින් මේකෙන් ගැලවෙන්න ඕනේනේ අපි. ඉතින් මේකෙන් ගැලවෙන්න තමයි බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන්නේ. ඉතින් හොඳට නෝනින් කල්පනා කරන්න පුළුවන් නම් යාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපි මහන්සි ගන්න ඕනේ. දැන් ඔබට කියපු ටික තේරුණා නම් මෙන්න මේවා. මොකද්ද අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රයේට ගෞතම ශාසනයට පැහැදිලා අපි තෙරුවන් සරණ ගියේ ඇයි කියන එක අපි මේ කතා කරලා මෙච්චර වෙලා. එතන මේ තෙරුවන් සරණ යෑම නිසා තමයි අපිට ඉගෙන ගන්න ලැබුණේ සතර අපායට සත්‍යය යනවා. ඊට පස්සේ අපි තෙරුවන් සරණ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණාට පස්සේ අපි අකමැති වෙනවා මොකද්ද? සතර අපායට යන්න. ඊළඟට තෙරුවන් සරණට පැමිණෙච්ච නිසා අපි මිනිස් ලෝකේ ගැනත් හොඳට අධ්‍යයනය කරා. මිනිස් ලෝකේ ගැන ඉගෙන ගන්නදී තමයි අපිට තේරුම් තේරුම් යන්නේ අර පරණ මිනිස් ලෝකේ නෙමෙයි දැන් තියෙන්නේ මේ තියෙන මිනිස් ලෝකේ නෙමෙයි අනාගතයේ තියෙන්නේ. එන අනාගතේ මීට වඩා විකාර විකෘති වෙච්ච විනාශකාරී මිනිස් ලෝකයක්. එහෙනම් අනාගතයේ මිනිස් ලෝකෙත් අනතුරක්. හතර අපායට අනතුරක්. එහෙමනම් ධර්මයේ ඇසීමත් දුර්ලභයි. චතුරාර්ය සත්‍යයත් දුර්ලභයි. බුද්ධ වචනයේ තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න ලැබීමත් දුර්ලභයි. මේ ඔක්කොම ලැබිච්ච වෙලාවේ මෙතනදී ධර්මයේ පොඩ්ඩක් අල්ලගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආර්ය මාර්ගයට බැසගත්තොත් සෝවාන් මාර්ගයටවත් බැසගත්තොත් මෙතනදී අපිට ඒ ටික ස්ථාවර කරගෙන අපිට යආගත්තොත් මරණින් මත්තේ ඉහළ දිවි ලෝකයකට අපිට ආයමත් ධර්මාර්ගික විවෘතයි. ඔන්න ඔය කාරණා සඳහා තමයි අපි බුදුරජාණන් වහන්සේ සරණ යා යුත්තේ. ඔය කාරණා ගොනු කරගන්න බැරි නම් අපිට අපේ මේ සරණ කිසිම ආර්ථයක් ඇති එකක් නෙවෙයි. අපි එහෙනම් යෝනිසෝ මනසිකාරයේ තේරුම් ගත්තේ නැති අය වෙනවා. ඒ නිසා අපි යෝනිසෝ මනසිකාරයේ ඇති අය හැටියට අපි මේක පුරුදු කරගන්න ඕනේ. ඒ නිසා අපි සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා